අචාංචා නැත ප්‍රත්‍යවේක්ෂණයන් අනුවාදක W සුගතදාස පූජ්‍ය අචංචා හිමියන්ගේ දේශනාවන්ගෙන් උපුටාගත් කොටස් ප්‍රකාශනය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර වරක් අචංචා හිමි වෙත පැමිණි එක් ගිහියෙක් අචංචා යනු කවරෙක්ද කියා උන්වහන්සේගෙන්ම විමසීය. අධ්‍යාත්මික ගුණවගාව අතින් එම පුද්ගලයා ඊතරම් උසස් දියුණුවක් ලබා නොමැති බව වටහාගත් අචංචා හිමි තමන් වහන්සේ දෙසට ඇඟිල්ලක් දික් කර ගනිමින් මම තමා අචංචා යනුවෙන් පැවසූහ. තවත් වතාවක වෙනත් පුද්ගලයෙකු විසින් උන්වහන්සේගෙන් එම ප්‍රශ්නයම අසන ලදී. කෙසේ වෙතත් මෙම වතාවේ ප්‍රශ්නය අසූ පුද්ගලයා තුල ධර්මය වටහා ගැනීමේ හැකියාව ඊතා ඉහළ මට්ටමකින් පවතින බව දැකගත් අචාන්චා හිමියෝ අචාන්චා අචාන්චා කියා කෙනෙකු නැත යනුවෙන් පිළිතුරු දුන්හ. පෙළ ගැස්ම අංක 1 ඉපදීම හා මරණය අංක 2 ශරීරය අංක 3 හුස්ම අංක 4 ධර්මය අංක 5 හදවත හා මනස අංක 6 අනිත්‍ය ස්වභාවය අංක 7 කර්මය අංක 8 භාවනාව හා පුහුණුව අංක 9 අනාත්ම ස්වභාවය අංක 10 සැනසිලි සුවය අංක 11 දුක අංක 12 ආචාර්යවරයා අංක 13 අවබෝධය හා ප්‍රඥාව අංක 14 ශීලය අංක 15 විවිධ ආරාධනය ඉපදීම හා මරණය නිවැරදි පුහුණුව ලෙස සැලකිය හැක්කේ මා ඉපදුනේ කුමකටද කියා. ඔබ ඊට අවංකව ඔබෙන්ම ඇසීමය. මෙම ප්‍රශ්නය උදේටත් සවසටත් රාත්‍රියටත් එසේම සෑම දිනකමත් ඔබෙන්ම අසන්න. ඉපදීම හා මරණය යන හුදෙක් එකම දෙයකි. මේ දෙකෙන් එකක් නොමැතිව අනිකට පමණක් පැවතීම නොහැකිය. මිනිසුන් යම් මරණයකදී තම දෑස්වල ඔයතරම් ප්‍රමාණයක් කඳුළු පුරවා ගනිමින් දුක් වීම. එසේම උපතකදී ප්‍රීති වීම හා සතුට වීම දක්නට ලැබීම තරම් තරමක් හාස්‍ය ජනක එය මුලාවකි. හැඬීම සඳහා කෙනෙකුට සැබවින්ම අවශ්‍ය නම් උත්පත්තියක් සිදු වූ විට හැඳීම වඩාත් සුදුසු කියා මම කල්පනා කරමි. හැඳීම කළ යුතු වන්නේ මුලදීමය. ඒ මක් නිසාද? උත්පත්තියක් සිදු නොවූයේ නම් මරණයක්ද නොසිදු වන නිසාය. ඔබට මේ වටහා ගැනීමට හැකිද? යම් කෙනෙක් කෙනෙකුගේ තුල කුස තුල ජීවත් වීම කුමන ආකාරයේ එකක් විය හැකිද කියා දැන ගැනීමට මිනිස්සු කැමැති වෙති. යනුවෙන් ඔබ කල්පනා කිරීමට පිළිවන. එය මොනතරම් වූ අපහසු කාර්යයක් වෙයිද? මේ දැන්වත් කුටියක් තුලට වී එක් දිනක් හෝ ඔබට ඔහේ නිකම්ම නිකන් සිටීමට හැකිද කියා බලන්න. කුටියේ දොරවල් පමණක් නොව ජනෙල්ද වැසුවහොත් හුස්ම හිරවීම නිසා ඔබේ මරණය පවා සිදුවේ. එසේනම් මාස 9ක් තිස්සේ කෙනෙකුගේ කුස තුල වැතිරීගෙන සිටීම මොන ආකාරයකක් වේද? එසේ වුවත් ඔබට අවශ්‍ය වන්නේ නැවත වතාවක් ඉපදීමටය. කුසක් තුල වැතිරගෙන සිටීම එතරම් අපහසු කාර්යයක් බව දැන දැනත් ඔබට තවමත් අවශ්‍ය වෙන්නේ ඒ තුල ඔබේ හිසරුවාගෙන සිටීමටත් ගෙලවටා නැවත වතාවක් තොණ්ඩුව දමා ගැනීමටත් වේ. අප ඉපදී සිටින්නේ මක් නිසාද? නැවතත් නොඉපදීම සඳහා අපි ඉපදී සිටිමු. කෙනෙකුට මරණය තේරුම් ගත නොහැකි නම් ඔහුට ඔහුගේ ජීවිතය මහත් අවුලක් වනු ඇත. බුදුන් වහන්සේ තම ශ්‍රාවක ආනන්ද හිමිට වදාළේ අනිත්‍ය ස්වභාවය දැක ගැනීමටත් හැම හුස්මක්ම සමග මරණය දැක ගැනීමටත් අප මරණය ගැන දැනගත යුතුය ජීවත් වීම සඳහා මරණයට පත්විය යුතුය මේන් අදහස් වන්නේ කුමක්ද මරණයට පත්වීම කිසිසේත් හෙට කල නොහැකිය එය කල යුත්තේ මේ මොහොතේමය ඔබට එය කල හැකිද කියා බලන්න එය කල හැකිනම් තවදුරටත් ප්‍රශ්න නොපවතින එම සනසිලි සෝය ගැන ඔබට දැනගත හැකි වනු ඇත. අපට හුස්ම සමීපව ඇතිවක් මෙන් මරණයද සමීපව පවතී. ඔබ නිසියාකාරව පුහුණු වී ඇතනම් රෝගයක් වැළඳුන විට එයින් බියට පත්වන්නේවත් කෙනෙකු මිය යන විට එයින් කනස්සල්ලට පත්වන්නේවත් නැත. ඔබේ ලෙඩට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලකට යන විට රෝගය සුව වූහොත් එය හොඳ දෙයකි. සුව නොවූහොත් එයද හොඳ දෙයකි. යනුවෙන් ඔබ තරයේම සිතා ගන්න. මට වැළඳී ඇත්තේ පිළිකා රෝගයේ බවත් එයින් මා මාස කිහිපයකට පසු මරණයට පත්වෙන බවත් මගේ වෛද්‍යවරුන් පවසනු ලැබුවහොත් ඔබත් ප්‍රවේශම් වන්. මක්නිසාද මරණය ඔබ කරාත් පැමිණෙනු ඇත. ඒ තුල පවතින්නේ හුදෙක් කලින් මිය යන්නේ කවුරුන්ද? ප්‍රමාද වී මිය යන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය පමණකි. යනුවෙන් මා ඔවුන්ට පවසන විට මම ඔබට සහතික වෙමි. මරණය සුව කිරීමට හෝ එය නැවැත්වීමට වෛද්‍යවරුන්ට නොපුළුවන. එවන්නක් කිරීමට හැකි වෛද්‍යවරයෙකු වූයේ අපගේ බුදුරජාණන් වහන්සේ පමණයි. එම නිසා තවත් ප්‍රමාද නොවි ඔබ උන්වහන්සේගේ බෙහෙත් පාවිච්චි නොකරන්නේ මන්ද? ඔබ රෝගවලට බය නම් මරණයට බය නම් ඒවා පැමිණෙන්නේ කොහෙන්ද කියාත් මෙනෙහි කර බැලිය යුතුය. ඒවා එන්නේ කොහෙන්ද? ඒවා පහළවන්නේ උත්පත්තිය සමගය. එම නිසා කෙනෙකු මිය යන විට ඒ ගැන දුක් නොවන්න. මෙම ජීවිතයේ වෙනි දුක ඔහු එයින්ම අවසන් කර ඇත. ඔබට දුක් වීමට අවශ්‍ය නම් යමක උපදින විට දුක් වන්න. අනේ එය එසේ වන්නේ නැත. ඔහු නැවතත් පැමිණ සිටිති. දුක් විඳින්න නැවතත් මිය යාමට සැරසී සිටිති. සංස්කාරයන් හැම එකක් තුල මොනම ආකාරයක හෝ ස්ථිරතාවයක් නැමැති බව අප තුල පවතිනේම බුද්ධ ස්වභාවය විසින් දැක ගනු ලබයි. එබැවින් වෙනස් වන ස්වභාවයන් පසුපස නොයන බුද්ධ ස්වභාවය සතුටර හෝ දුකටපත් නොවේ. සතුටටපත් වීම යනු ඉපදීමයි. අසතුටටපත් වීම යනු මරණයයි. අපි මරණයටපත් වූ පසු නැවතත් උපදිමු. ඉපදුණු පසු නැවතත් මරණයට පත්වෙමු. සංසාර චක්‍රය යනු අවසානයක් නොමැතිව මොහොතින් මොහොත සිදුවන මේ ඉපදීම හා මරණයයි. ශරීරය ඔබේ ශරීරයට කතා කිරීමට හැකිනම් එය ඔබ දවස පුරාම ඔබට පවසනු ඇත්තේ ඔබ මගේ ස්වාමියා නොවන බව දැනගන්න යනුවෙනි. ඇත්ත වශයෙන් කිවහොත් මෙම ශරීරය නිතරම පවසන්නේ එයයි. නමුත් ඒ ධර්මයේ භාෂාව වන නිසා එය අපට නොතේරේ. සංස්කාරයන් සම්බන්ධයෙන් අපට අයිතියක් නැත. ඒවා අනුගමනය කරන්නේ ඒවාටම අයත් ස්වාභාවික ක්‍රියාමාර්ගයයි. ශරීරය පවතින ආකාරය ගැන අපට කිසිවක් කළ නොහැකිය. තරුණ ගැහණු ළමයින් කරන ආකාරයට තොල් රතු කර ගනිමින් නියපොතු දිගට දික් කරමින් මෙම ශරීරය ටික වේලාවකට පමණක් මදක් අලංකාර කිරීමටත් දැකුම් කළු කිරීමටත් පිරිසිදු බවට පත් කිරීමටත් හැකිය. නමුත් මහලු වියට එළඹුණු පසු අප හැම කෙනෙකුටම සිටීමට සිදුවන්නේ එකම බෝට්ටුවක් තුලයි. මෙම ශරීරයේ ස්වභාවය එයයි. එය වෙනස් ආකාරයකට තබාගත නොහැකිය. නමුත් වඩා හොඳ තත්වයකට පත් කිරීමටත් අලංකාර කිරීමටත් හැකිවන්නේ අපේ මනසයි. මෙම ශරීරයේ සැබවින්ම අපට අයිති එකක් නම් එය අපේ අනට කීකරු වනු ඇත. අපේට මහලු වන්නට එපා නැතහොත් රෝගී බවට පත්වීම තහනම් කරමි. යනුවෙන් පැවසුවහොත් එය අපේ අනට කීකරු වෙයිද? කොහෙත්ම නැත. ඒ අපේ අන ගණනකටවත් නොගනි අපි මෙම ගේහි తాවකාලික පදිංචිකරුවන් මිස එහි අයිතිකරුවන් නොවෙමු. ඒ අපට අයිති එකක් කියා කල්පනා කළහොත් එයින් පිට වී යාමට සිදු වූ දවසක අප දුකටපත් වනු ඇත. නමුත් යථාර්ථයට අනුව එල්ලී සිටිය හැකි ස්ථිර ආත්මයක් වැනි දෙයක් වෙනස් නොවන හෝ ස්ථිරයයි කියව හැකි කිසිවක් නොතිබේ. හුස්ම ලෝකයේ සිටින්නේ උත්පත්තියක් ලබා මරණයට පත්වන මිනිසුන් වත් ඔහු කිසිම දිනක තම ශරීරය තුළින් හුස්ම ඉහළ පහළ යන ආකාරය ගැන එක් වතාවක් හෝ අවධානයෙන් නොසිටිති. ඔවුන් ඔවුන්ගෙන්ම ඈත් වී ජීවත් වෙන්නේ ඒ ආකාරයටය. කාලය යනු දැන් මේ මොහොතේ පවත්නා අපේ හුස්මයි. ඔබ පවසන්නේ භාවනා කිරීම සඳහා ඔබට කාලයක් නොතිබෙන බවය. ඔබට හුස්ම ගැනීම සඳහා කාලයක් තිබේද? මෙම භාවනාව ඔබේ හුස්මය. එසේනම් හුස්ම ගැනීමට මිස භාවනා කිරීම සඳහා ඔබට වේලාවක් නැත්තේ කෙසේද? හුස්ම ගැනීම මිනිසුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් යා දැන දැකගත හැකහොත් හුස්ම ගැනීමත් භාවනා කිරීමත් යන දෙකම එකසේ වැදගත්ය කියා ඔබට වැටහෙනු ඇත. ධර්මය ධර්මය යනු කුමක්ද? ධර්මයේ නොවන කිසිවක් නැත. මිනිස් ජීවිතයේ නියම මාර්ගය ධර්මය මගින් කියා දෙනු ලබන්නේ කෙසේද? අප ජීවත් විය යුතු ක්‍රමය ඒ මගින් අපට උගන්වා දෙනු ලබයි. කඳුහෙල් ගස්වැල් එසේත් නොමැතිනම් ඔබ ඉදිරිපසම ඇති දේවල් තුලින් එම මාර්ගයේ පෙන්වා දීම සඳහා ඒට නොයෙකුත් ක්‍රම තිබේ. ඒ වචන වලින් කෙරෙන්නක් නොවද ඉගැන්වීමකි. එම නිසා සිතත් හදවතත් නිශ්චල කර පරීක්ෂාවෙන් බලා සිටීමට ඉගෙන ගන්න. එවිට ධර්මයේ මෙහිදී මේ මොහොතේ එය විසින්ම හෙළිදැක්වෙන ආකාරය ඔබට දැකගත හැකිය. එසේ නොමැතිව ඔබ එය දැකීමට යන්නේ වෙන කොහිද? කවර විටකදීද ඔබ ප්‍රථමයෙන්ම ධර්මයේ වටහා ගන්නේ ඔබේ සිතවිලි අනුසාරයෙන්. වටහා ගැනීම ආරම්භ වුවොත් ඔබේ පුහුණු කරන්නෙහිය. පුහුණු කළහොත් දැකීමට පටන් ගන්නෙහිය. ඒ දැක ගන්නා විට ඔබ ධර්මය භවට පත්වන්නේහිය. එවිට බුදුන් වහන්සේ තුල පැවති සතුට ඔබ තුලද පවතිනු ඇත. ධර්මය සොයා ගත යුතු වන්නේ ඔබේ හදවත තුලට එවි බලා සත්‍ය දේ කුමක්ද අසත්‍ය දේ කුමක්ද සමතුලිත දේ කුමක්ද සමතුලිත නොවන දේ කුමක්ද යන්න දැනගැනීම තුලිනි සැබෑ ඉන්ද්‍රජාලයක් ලෙස ඇත්තේ එකම එක් දෙයක් පමණි. එය ධර්මයේ ඉන්ද්‍රජාලයයි. වෙන මොනයම් ඉන්ද්‍රජාලයක් වුවත් එය කඩදාසි කුට්ටමකින් කෙරෙන රැවටීමේ සෙල්ලමක් බඳුයි. එවැන්නකින් සිදුවන්නේ මිනිස් ජීවිතයටත් උත්පත්තියටත් මරණයට හා විමුක්තියටත් අප ඇති සම්බන්ධතාවය වන සැබෑ ක්‍රීඩාව වෙතින් අපේ සිත වෙනසකට යොමු කරවීමයි. ඔබ කුමක් කළත් එය ධර්මයේ බවට පත් කරගන්න. ඔබට සන්තාපයක් ඇති බව දැනෙන්නේ නම් ඔබේ ඇතුළත දකින්න. එය වැරදි එකක් බව දැන දැනත් ඔබ එයම කරන්නේ හිනම් එය ක්ලේශයකි. ධර්මයට සවන් දෙමින් ඒ මතකයේ තබා ගනිමින් ඒ අනුව පුහුණුව ලබන එයට ලං වී එය දැකගනු ලබන පුද්ගලයන් විරලය. අප තුල සිහිය හේවත් සතිය ඇතනම් පවත්නා සියල්ල ධර්මයයි. අන්තරායන් දැක ඒවා වෙතින් පලා යන සතුන් දකින විට අපට පෙනෙන්නේ උනුන් අපවැනි පිරිසක් ලෙසිනි. උන් ඒ තරමින් සිටින්නේ දුකෙන් පලා යමින් සතර කරා දෙවීමය. බිය උන් තුලත් පවතී. අපේ ජීවිතය ගැන අපට බියක් ඇතිවක් මේ උන්ටත් උන්ගේ ජීවිතය ගැන බියක් පවතී. සත්‍යයට අනුව දකින විට තිරිසන් සතුන් හා මිනිසුන් අතර වෙනසක් නොමැති බව පෙනේ. ඉපදීම, මහලු වීම, ලෙඩවීම හා මරණය අප කාටත් පොදු මිතුරන්නේ. කාලය හා ස්ථානය කුමක් වුවත් ධර්ම පුහුණුවේ සියල්ල අවසන් වන්නේ කිසිවක්ම නොපවත්නා තැනිනි. සියල්ලෙන් අත් මෙදෙන ශූන්‍යතාවයෙන් යුතු එසේම වරෙන් නිදහස් වන ස්ථානය එයයි. පුහුණුවේ අවසානයත් එයයි. ධර්මය ඈත දුරක පවතින්නක් නොවේ. එය පවතින්නේ අපි සමගය. ඒ අහසේ සිටනා සුරංගනා වියන් ගැන හෝ එවැනි කිසිවක් ගැන කියවෙන දෙයක් නොවේ. එයින් කියවෙන්නේ හුදෙක් මේ අප ගැනමය. අප මේ මොහොතේ මේ දැන් කරමින් සිටින දය ගැනමයි. ඔබ ඔබ ගැනම විමර්ශනය කර බලන්න. ඔබ තුල සමහර වෙලාවන්හි සතුටකුත් සමහර වෙලාවන් දුකකුත් සමහර වෙලාවන්හි සුවයකුත් සමහර වෙලාවන්හි වේදනාවකුත් පවතී. ධර්මයේ යනු මෙයයි. ඔබට එය දැකිය හැකිද? මෙම ධර්මය ගැන දැන ගැනීම සඳහා ඔබ ඔබේ අත්දැකීම් කියවා බැලිය යුතුය. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වූයේ අප ධර්මය සමග එක්වී සිටීමය. නමුත් මිනිසුන් එක්වී සිටින්නේ වචන සමගත් පොත්පත් හා පිටක ධර්ම ග්‍රන්ථ සමගත් පමණි. මේ ධර්මය සම්බන්ධ කියවන දේවල් හා එක්වීම මිස අපගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ඒ සත්‍ය ධර්මය හා එක්වීම නොවේ. මිනිසුන් කරන දේ එපමණක් නම් ඔව්හු නිසි ආකාරයෙන්ුත් නිවැරදි ලෙසනොත් පුහුණු වීමේ යෙදෙතිය කියා කියන්නේ කොහොමද? ඔවුන් සිටින්නේ ඒට බොහෝ දුරණි. ඔබ ධර්මයට සවන් දෙන විට හදවත විවෘතව තබාගෙන ශාන්ත ලෙස ඒ මැද්දට වී සිටිය යුතුය. ඇසන දේ එක් රැස් කර ගැනීමට හෝ ඒවා මතකයේ තබා ගැනීමට අසීරු වෑයමක් නොකරන්න. ධර්මය ඒ විසින්ම හෙළි දැක්වෙන විට ඉබේම ඔබේ හදවත තුළට ගලා ඒමට සලස්වා එම ගැලීම මේ පවත්නා මොහොතේම සිදුවීම සඳහා ඔබ විවෘත භාවයෙන් සිටිය යුතුය. එවිට රැඳීමට සුදුසු වූ දෙය රැඳෙනු ඇත. එය සිදුවන්නේ එහිම කැමැත්තකට අනුව මිස ඔබ විසින් කරනු ලබන මොනම ආකාරයේ හෝ වෑයමක් තුලින් නම් නොවේ. ඒ ආකාරයටම ධර්මය උගන්වා දෙන විටත් එය සිදුවිය යුත්තේ નિરાයාසේනි. ඒ සිදුවිය යුත්තේ ඒටම අවශ්‍ය ආකාරයෙනි. මේ පවත්නා මොහත හා තත්වයන් තුලින් ඉබේටම ගලා ආ යුතුය. මිනිසුන්ගේ වැටහීමේ ශක්තිය විවිධ මට්ටම් වලට අනුව පවතින නිසා ඔබ මෙන්ම ඔවුනු සිටින්නේ එකම මට්ටමකම නම් ධර්මයේ ගැලීම හුදෙක් ඉබේම මෙන් සිදුවේ. හදවත හා මනස කිසියම් කියවීමට තරම් වටිනා පොතකට ඇත්තේ එකම එක් පොතකි. එය ඔබේ හදවතය. අපේ පුහුණුවේදී මනස පීඩාවට ලක් කරන යමක් වේනම් දැකීමට සුදුසු තන එතන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත. එවැනි පීඩාවකට ලක් වී තිබෙන්නේ කෙලසුන්ය. එය මනස පීඩාවකට ලක්වීමක් නොවේ. මනස හා කෙලසුන් මොනවාද කියා අපි නොදනිමු. සතුටක් නොලැබෙන කුමකින්වත් අපට ඇති වැඩක් නැත. දැන් අප ජීවත් වෙන මන ක්‍රමයේ කිසි වරදක් නැත. අපහසුයක් වී ඇත්තේ සෑහීමකටපත් නොවීමත් අප අනුගමනය කරන මෙම ක්‍රමය සමග එකඟ නොවීමත්ය. අපහසුයක් වී ඇත්තේ අපගේ කෙලෙසුන්ය. ලෝකය පවතින්නේ ඊතා තදින් කැළඹුණු ස්වභාවයකිනි. මනසෙහි පහළවන කැමැත්ත අකමැත්තක් බවට පත්වෙමින් එය වෙනසකට භාජනය වන්නේ ලෝකයේ පවතින මෙම කැළඹීම් ස්වභාවය නිසාය. අපි අපේ මනස නිශ්චල කිරීමට ඉගෙන ගනිමු. නම් අපෙන් ලෝකයට කෙරෙන මහත්ම උපකාරය එයයි. මනස සතුටින් පවතින්නේ නම් ඔබ කොතනකට ගියත් සිටින්නේ සතුටිනි. ප්‍රඥාව ඔබ තුල පහළ වී ඇතනම් ඔබ කොතනක බැලුවත් ඒ තුලින් දකින්නේ සත්‍යයයි. එයත් අර අකුරු කියවෙන්නේ කෙසේද කියා දැනගෙන සිටීමට සමාන සමානය. ඔබ කොතැනකට ගියත් ඔබට කියවීමට හැකි වේ. ඔබට එක් ස්ථානයක් ගැන නුරුස්නා බවක් ඇති වුවහොත් හැම ස්ථානයක් ගැන නුරුස්නා බව ඇති වේ. නමුත් කරදර ඇතිවන්නේ ඔබෙන් බාහිරව පවත්නායම ස්ථානය තුලින් නොව ඔබ තුල ඔබ ඇතුළතම පවත්නා ස්ථානය තුලනි. ඔබ ඔබේම මනස දෙස බලන්න. යම් දේවල් උසුලාගෙන යමින් සිටන අයෙක් සිතන්නේ තමාට දේවල් ලැබී ඇති බවය. නමුත් එදෙස බලා සිටින්නේහු කල්පනා කරන්නේ එම දේවල් කොතරම් බරද යන්න පමණයි. දේවල් විසිකර දමා ඒවා අමතක කර දැමීම තුලින් ලැබෙන සහැල්ලු බව දැක ගන්න. මනස ස්වාභාවික ලෙසින්ම ශාන්තය. තැවුල් බව හා කැළඹිලි බව හටගන්නේ මෙම ශාන්ත භාවය තුලිනි. මෙම කැළඹිලි බව දැක ගනිමින් යම් කෙනෙකු ඒ ගැන වැටහීමක් ඇති කර ගතහොත් මනස නැවත වතාවක් ශාන්ත බවට පත්වේ. බුදුදහම හදවතට ආයත් දහමකි. එය එපමණක්මය හදවත පිරිසිදු කිරීමට පුහුණු වන්නා බුදුදහම පුහුණු වන කෙනෙකි. අඳුරත් අඳුරු ආලෝකයක් පවතින විට කාමරයක අහුමුළු වල බැඳී ඇති මකුළු දැල් දැකීම අපහසුය. නමුත් කාමරය තුල පවතින ආලෝකයේ දීප්තිමත් නම් ඒ තුල ඇති මකුළු දැල් හොඳින් දැක ඒවා කඩා දැමීමට හැකි වේ. එමෙන්ම ඔබේ මනස දීප්තිමත් නම් ඒ තුල ඇති කෙලෙසුම් පැහැදිලිව දැක ගනිමින් ඒවා ඉවත් කර දැමීමට හැකි වේ. ශරීරය ශක්තිමත්ව තබා ගැනීමට එය ඒ මේ අතට හරවමින් ව්‍යායාමයේ යොදවනු ලබන ආකාරයට මනස ශක්තිමත් කළ නොහැකිය. එය ශක්තිමත් කළ හැක්කේ නිශ්චල භාවයට පත් කිරීම තුලිනි. තමන් දෙස නොබලන නිසා මිනිසුන්ට නොයෙක් ආකාරයේ වැරදි ක්‍රියාවන් සිදු කිරීමට හැකිය. ඔහු තමන්ගේ මනස දෙස නොබලති. වැරදි ක්‍රියාවක් සිදු කිරීමට යන විට යමකු එදෙස බලා සිටින්නේද යන්න නිශ්චය කර ගැනීම සඳහා මුලින්ම වුන්ට වටපිට බැලීමට සිදුවේ. මගේ මවමා දකීද මගේ භාර්යාව දකීද කියා ඔහු වටපිට බලති. යමකු බලා නොසිටින්නේ නම් ඔහු වහාම එම දෙය කරති. මෙය ඔවුන් විසින් ඔවුන්ටම කරගනු ලබන නිග්‍රහයකි. තමන් දෙස කිසිවකු බලා නොසිටන බව ඔහු පවසති. එම නිසා කිසිවෙකු දැකීමට පෙර එම වැඩය කඩිනමින් හමාර කරති. එසේ වුවත් ඔවුන්ගේ తত্ত্বය කුමක්ද? ඔවුන්ගේ බලා සිටින කෙනෙකුගේ తত্ত্বයටපත් නොවන්නේද? බුදුන් වහන්සේගේ දේශනාවන්ට සවන් සඳහා ඔබේ දෙකන්නව හදවත උපයෝගී කරගන්න. කෙලසුන් සමග සටන් කර ජය ගන්නා පුද්ගලයෝ සිටිති. මෙම ක්‍රියාව අභ්‍යන්තරය තුලින් කෙරෙන සටනක් වශයෙන් හඳුන්වනු ලැබේ. බාහිර වශයෙන් සටන් කරන අය දමා ගැසීමට බෝම්බත් වෙඩිත වීමට තුවක්කුත් තම දෑතට ගනිති. ඔවුන්ට ජය මෙන්ම පරාජයද අත්වේ. අනුන් සටන් කර ජය ලබා ගැනීම ලෝක ස්වභාවයයි. අපට අපේ ධර්ම පුහුණුවේදී අනුන් හා සටන් වැදීමට සිදු නොවේ. ඒ වෙනුවට අප කරන්නේ අපගේ සිතුවිලි වලට එරෙහිව යමින් අපේ මනස ජය ගැනීමයි. වර්ෂාව ලැබෙන්නේ කොහෙන්ද? ඒ ලැබෙන්නේ පොළවෙන් වාෂ්ප වන මුත්‍රා හා අපේ පාසයේ දූ පසු විෂිකරණ ජලය වෙන සියලු ආකාරයේ අපවිත්‍ර ජලය මගිනි. අපිරිසිදු ජලය උරාගෙන එය පැහැපත් හා පිරිසිදු ජලය බවට හැරවීමට අහසට ඇති හැකියාව මොනතරම් විස්මයජනක දෙයක්ද ඔබ ඔබේ මනසට අවකාශ දුනහොත් එයටද එවන්නක් කිරීමට හැකි වේ අන්යයන් මොනතරම් යහපත් හෝ දුෂ්ට වුවත් ඔවුන් විනිශ්චය කිරීමට නොගොස් තමන් ගැනම විනිශ්චය කරගන්නා මෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරන ලදී. බුදුරජාණන් වහන්සේ කරනුයේ සත්‍ය මෙයයි යනුවෙන් පවසමින් මාර්ගය පෙන්වා දීම පමණය. දැන් ඉතින් අපේ මනසේ ස්වභාවයත් එහෙමද නැතහොත් ඊට වෙනස්ද අනිත්‍ය ස්වභාවය සංස්කාරය වෙනස් වෙමින් පවතී ඔබට එය නැවැත්විය නොහැක. ආශ්වාස නොකර ප්‍රශ්වාස පවණක් කළ හැකද කියා නිකටමෙන් සිතා බලන්න. එවිට ඇතිවන දැනීම හොඳ එකක්ද? එසේ නැමැතිනම් ආශ්වාස පවණක් කළ හැකිද? අපට අවශ්‍ය වන්නේ දේවල් වෙනස් නොවි එකම ආකාරයකින් පැවතීමටය. නමුත් එසේ විය හැකිද? ඒ කිසිසේත් එසේ විය නොහැකිය. හැම දෙයකම පැවැත්ම නিত্য නොවන බව දැකගතහොත් ඔබේ කල්පනා රැහැන ලිහෙන්නට පටන් ගනී. ඔබට බොහෝ කල්පනා කිරීමට සිදු නොවේ. යම් සිතුවිල්ලක් පහළ වූ සැනින් ඔබ කල යුත්තේ එකම එක් දෙයකි. එනම් ඔන්න තවත් එකක් යනුවෙන් පැවසීමයි. ඔබ කල යුත්තේ හුදෙක් එපමණකි. අනිත්‍ය ස්වභාවය ගැන සඳහන් නොකරන මොනම කතාවක්වත් මුනිවරයෙකු විසින් කරනු ලබන කතාවක් නොවේ. ඔබ පැහැදිලි ආකාරයට අස්තිර ස්වභාවයේ සැබවින්ම දකින්නේ නම් ස්ථිර දෙය කුමක්ද කියා දැකගන්නේහිය. පවතින එකම ස්ථිර ස්වභාවය දේවල් අනිවාර්යයෙන්ම අස්තිර ලෙස පවතින බවය. වෙනස් ආකාරයකට නොපවතින බවය. ඔබ මේ වටහා ගත්තේහිද? එපමණක් දැනගතහොත් ඔබට බුදුරජාණන් වහන්සේ දැකීමටත් උන්වහන්සේට නිසි අයුරින් ගෞරව දැක්වීමටත් හැකි වෙයි. ඔබේ මනස දැනටමත් සෝවාන් බවට පත්ව ඇති බව පැවසීමටය පැත් කළහොත් ඔබ ගොස් සෝවාන් පුද්ගලයෙකුට වැඳ නමස්කාර කරන්න. ඔබට හෝ විසින් පවසනු ලබනු ඇත්තේ සියල්ලක් අස්තිර බවය. සකදාගාමි පුද්ගලයෙකු මුණ ගැසුණහොත් ඔහුටද වැඳ නමස්කාර කරන්න. ඔබ දකින විටම ඔහු නිකම්ම නිකම් පවසනු ඇත්තේ ස්ථිර නොවේ යන්නයි. අනාගාමී පුද්ගලයෙකු සිටියහොත් ඔහුටද වැඳ නමස්කාර කරන්න. ඔහු පවසනු ඇත්තේ එකම එක දෙයකි එනම් අස්තිරයි යන්න පමණය. රහත් භාවයටපත් පුද්ගලයෙකු හමු වුවහොත් ඔහුටත් නමස්කාර කරන්න. ආර්යයන් වහන්සේලාගේ හැම වචනයකින්ම පැවසෙන්නේ ඒ අර කලින් කීවාටත් වඩා අස්තිරය යන්නය. ආර්යයන් වහන්සේලාගේ හැම වචනයකින්ම පැවසෙන්නේ හැම දෙයක්ම අස්තිරය කිසිවක් කෙරෙහි එල්ලී නොයන්න යන්නය. ඔබ පැරණි සිද්ධාස්ථාන රැඹීමට සමහර විට යමි. සමහර තැන්වල ඇති ගොඩනැගිලි ආදී දෙදරා ගොසිනි. එවිට මාගේ මිතුරන්ගෙන් යම් කිසියෙකු පවසුනු ඇත්තේ හරි අපරාධයක් මේ දෙදරා ගොස් යනුවෙනි. එවිට මාදන පිළිතුර මේවා මේ ආකාරයට දෙදරා නොයන්නේ නම් බුදුරජාණන් වහන්සේ කියා කෙනෙකුද නොසිටනු ඇත. ධර්මය කියා දෙයක්ද නොතිබුණු ඇත. ඒ වායේ දෙදරා යාම සිදු වී ඇත්තේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නියම ආකාරයෙන් අනුකූල වන නිසයි. යන්නේය. සංස්කාරයන් ක්‍රියාත්මක වන්නේ ඒ වාටම අයස් ස්වභාවයටම අනුය. අප ඒවා ගැන සිනාසුනත් වැළපුණත් ඒවා හුදෙක් ඒවායේ ස්වභාවයටම අනුව ක්‍රියාත්මක වේ. දේවල් තුල පවත්නාම ස්වාභාවික සිදුවීම වැළැක්වීමට හැකි විද්‍යාත්මක ඥානයක් නොපවතී. දන්ත වෛද්‍යවරයෙකු ලවා ඔබේ දත් පරීක්ෂා කරවමින් ඒවා සයිමත් කිරීමට ඔබට හැකි වේ. නමුත් ඒවා අනුගමනය කරන්නේ ඒවාට අයත් ස්වාභාවික ක්‍රියාවලියයි. අවසානයේම දන්ත වෛද්‍යවරයාට වුවත් එම ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවේ. ඔහුගේ දත්වත් අන්තිමට හැම එකක්ම ගැලවී යයි. ස්ථිරේ කියා බාහිරගත හැකි කිසිවක් අප තුල තිබේද? අප තුල හැඟීම් මිස වෙන කිසිවක් නොපවතී. දුක හට ගනී. එය පැවැතෙමින් තිබේ නැති වේ. ඊළඟට දුක වෙනුවට පහළ වෙන්නේ සතුටය. පවතින්නේ එපමණකි. එයින් පිටත වෙන කිසිවක් නොපවතී. නමුත් හැඟීම් පසුපස ගොස් ඒවා දිගින් දිගට අල්ලාගෙන සිටන අප මුලාවේ වැටෙන මිනිසුන්ය. හැඟීම් සැබෑ දේවල් නොවේ ඒවා වෙනස් වන ස්වභාවයේ දේවල් පමණයි. කර්මය ධර්මය ගැන වැටහීමක් නැති අය වැරදි ක්‍රියාවක් කරන විට එදෙස යමක බලා නොසිටින බවට සහතික වීම සඳහා මුළුවට පිටාවම පිරික්සා බලති. නමුත් අපේ කර්මය නිරන්තරයෙන් එදෙස බලා සිටි අප කුමක් කළත් කර්මයෙන් ගැලවීමක් නැත. යහපත් ක්‍රියාවන් තුලින් ලැබෙන ප්‍රතිඵල යහපත් වේ. අයහපත් ක්‍රියාවන් තුලින් ලැබෙන ප්‍රතිඵල අයහපත් වේ. දෙවියන් දේවල් කර දෙන තෙක් හෝ දේවතාවියන් ඔබ ආරක්ෂා කරන තෙක් හෝ සුබ දිනයක් ඔබට පිහිට වීම සඳහා එළබෙන තෙක් හෝ බලා නොසිටින්න. ඒ වායේ සත්‍යතාවයක් නැත. ඒවා ගැන විශ්වාස නොකරන්න. එසේ කිරීමෙන් ඔබ දුකටපත් වනු ඇත. එසේ වීමට හේතුව ඔබ හොඳ දවසක් ගැනත්, හොඳ මාසය ගැනත්, හොඳ අවුරුද්ද ගැනත් දේවතාවියන් හා ඉතු දෙවියන් ගැනත් නිරතුරු බලාපොරොත්තු තබා ගනිමින් සිටින නිසාය. ඒ අනුව සිදුවන්නේ දුක් ඇතිවීම පමණය. ඔබ කල යුතු වන්නේ ඔබේම ක්‍රියාවන් තුලටත් කතාව තුලටත් කර්මය තුලටත් එබී බැලීමය. හොඳක් කළහොත් ඔබට හොඳක් ඇතිවෙයි. නරකක් කිරීමෙන් නරකක් ඇතිවේ. නිවැරදි පුහුණුව තුළින් ඔබේ අතීත කර්මය ඒ විසින්ම අහෝසි වීම සඳහා ඔබ ඉඩ සලස්වන්නේහිය. දේවල් සිත තුළ පහළ වෙමින් නිරුද්ධ වන ආකාරය දැක ඒවා ගැන හුදෙක් අවධානයෙන් සිටීමට හැකි වී ඒවායේ ස්වභාවයට අනුව ඒවා ඉවත්ව යාම සඳහා ඔබ ඊට සලස්වන්නේහිය. එයත් අර ගස් දෙකක් තිබීමට සමානය. එක් ගසකට පොහොර හා වතුර යොදමින් අනෙක් ගස ගැන සැලකිල්ලක් නොදක්වා සිටියොත් එම ගස් දෙකෙන් වැඩෙන්නේ කොයි එකද මේ යන්නේ කොයි එකද යන්න ගැන ප්‍රශ්නයක් නැත. ඔබලාගෙන සමහර කෙනෙක් යුරෝපය, ඇමරිකාව ආදී රටවලිනුත් තවත් බොහෝ දුර බැහැර පෙදෙස්වලින් සැතපුම් දහස් ගණනක් ගෙවා මෙම නොන් පාපොන් අරම වෙත අවු සිටින්නේ ධර්මයට සවන් දීම සඳහාය. ධර්මයට සවන් දීම සඳහා ඔබ මෙතරම් දුක් ගැහැට විඳින්මින් මෙහි පැමිණීම සඳහා ගැනීමට පවා නොහැකි දෙයකි. ඒ අතර මෙම බිත්තිවලට යහා පැත්තෙන් මෙම ආරණ්‍යයට සමීපවම ජීවත් වෙන එම මිනිසුන් නම් තාමත් මෙම ගේට්ටුවෙන් මෙහාට පැමිණ නැත. ඒ තුලින් යහපත් කර්මය ගැන ඔබට තවදුරටත් පැහැදීමක් ඇතිවේ. ඒසේ නොවේද? වැරදි දෙයක් කළ විට ඒන් බේරී සිටීම සඳහා යා හැකි තැනක් නැත. අනුන් ඔබ නුදුටුවත් ඔබ විසින් ඔබම දකිනු ලබන ඇත. ඔබ ගැඹුරු වලක් තුල සැඟවී සිටියත් ඒ තුල තාමත් සිටින්නේ ඔබම යනුවෙන් ඔබ දකින්නේය. වැරදි ක්‍රියාවක් කළ විට ඔබට එයින් බේරී සිටීමට නොහැකිය. මේ ආකාරයට ඔබේ නිර්මල භාවය ගැනත් ඔබට ඔබ තුලින්ම දැක ගැනීමට නොහැකි මන්ද සැනසීම කැළඹීම විමුක්තිය යන මේවාත් ඔබ විසින් ඔබටම දැක ගනු ලැබිය හැකිය. භාවනාව සහ පුහුණුව. ඔබට අවශ්‍ය වී ඇත්තේ අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ දැක ගැනීම සඳහා නැවතී සිටීමට නම් මෙම පුහුණුව හුදෙක්ම නොකරන්න. එම බුදුරජාණන් වහන්සේ පහළ වෙන තෙක් නොඅනුමානවම ඔබට දීර්ඝ කාලයක් සිටීමට සිදුවනු ඇත. මිනිසුන් මෙසේ පවසනු මට ඇසී ඇත. අනේ අපොයි මේක හරිම නරක අවුරුද්දක්. මං එන්නේ කොහොමද? මුළු අවුරුද්දම ආ සිටියේ ලෙඩින්. භාවනා කරන්නට නම් කොහොමටවත් බැරි වුණා යනුවෙනි. අනේ අපොයි. මරණය ලල්ලංව තිබියදී මෙම අය භාවනා කරති කියා ඔබ සිතන්නේහිද නැත. ඔහු එය නොකරති. ඔවුන් කරන්නේ සතුට තුළ මුලා වී සිටීම පමණයි. ඔහු දුකෙන් සිටන විටත් භාවනා නොකරති. ඔහු ඒ තුලද මුලාවට වැටෙති. භාවනා කිරීමට යාම ගැන මිනිසුන් කල්පනා කරන්නේ කවදාද කියා මම නොදනිමි. මා දැනටමත් මේ ආරාමය සඳහා දෛනික වැඩසටහනක් මෙන්ම නීති මාලාවක්ද සකස් කර දී තිබේ. එම නිසා දැනට පවත්වාගෙන යනු ලබන එම ප්‍රමිතීන්ට බාධා වනසේ කටයුතු නොකරන්න. එසේ කරන අයකු සිටියොත් ඔහු පැමිණ ඇත්තේ භාවනා කිරීමේ සබහා චේතනාවක් ඇතිව නොවේ. ඔහු වැනි අය කවදා හෝ දැනගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? මා සමීපයේම නිදාගෙන සිටියත් ඔහුට මා දැකීමට නොහැකි වනු ඇත. පුහුණුවේ නොයදෙනහොත් ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයේ නිදාගෙන සිටියත් උන්වහන්සේ නොදකිනු ඇත. භාවනා කිරීම යන්නෙන් අදහස් වන්නේ ඇස් දෙක පියවාගෙන වාඩි වී හිඳීම පමණකි කියා නොසිතන්න. ඔබත් එලෙසම කල්පනා කරන අයෙකු නම් එම කල්පනා වහාම වෙනස් කර ගන්න. නිසි ලෙස කරන භාවනාව වනියේ වාඩි වී සිටියත්, ඇවිදිමින් සිටියත්, සිටගෙන හෝ දිගා වී සිටියත්, ඒ හැම ඉරියව්වක් තුළම සිහියෙන් සිටීමයි. වාඩි වී කරන භාවනාව නවත්වා කෙලින් සිටගත් පසු භාවනාව අවසන් කියා නොසිතන්න. ඔබ කලේ හුදෙක් ඔබේ ඉරියව් වෙනස් කිරීම පමණක කියා සිතන්න. ඒ ආකාරයට සිතුවොත් ඔබට සැනසෙලි සුවය ලැබෙනු ඇත. ඔබ කොතැනකට ගියත් භාවනාව සම්බන්ධව මෙම ආකල්පය ඔබ තුල নিরතුරුව පවතී. ඔබ තුල පවතිනු ඇත්තේ ස්ථිර ලෙස පිහිටි අවධානයකි. මගේ ශරීරයේ ලේ ධාතුව සිදී ගියත් ඒ අති උතුම් බුදු බව ලැබෙන තෙක් මම මෙතනින් නොනැගිටිමි පොත් තුල දක්නට ලැබෙන මේ කියවන විට ඔබටත් ඒ ආකාරයෙන් උත්සාහ කිරීමට සිතනු ඇත බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට ඔබ දෙය කරන්නට උත්සාහ කරනු ඇත නමුත් ඔබේ මෝටර රථය කුඩා එකක් බව ඔබ සැලකිල්ලටගෙන නැත බුදුරජාණන් වහන්සේගේ මෝටර රථය සැබවින්ම ලොකු එකකි එම නිසා ඒ ස්ථිරවම එය එක්වරම කිරීමට උන්වහන්සේට හැකිවිය. ඔබ ඊටමත් කුඩා ඔබේ සෙල්ලම් මෝටර රථයෙන් එය එක්වරම කළ හැකි වන්නේ කෙසේද? එය මුලින්ම වෙනස් ආකාරයේ කතාවකි. භාවනාවට සුදුසු තැන් සොයා මම සෑම දිශාවකම ඇවිද්දෙමි. මා තුලම නම් මගේ හදවත තුලම එවැනි තැනක් ඇති බව මට අවබෝධ වී නොතිබුණේ. හැම භාවනාවකම පවතින්නේ කෙලින්ම ඔබ තුලය. බිමට ඇද වැටෙමින් මිය යන තරම් වෙහෙසටපත් වන තෙක් මම සෑම තැනකම ඇවිද්දෙමි. මා සොයමින් සිටි දෙය. එම දෙය මා තුලම පවත්නා බව මට සොයාගත හැකි වූයේ මගේ ගමන නැවැත් වූ පසුය. අප භාවනා කරන්නේ ස්වර්ගය දැක ගැනීමට නොවේ. දුක කෙලවර කර දැමීම සඳහාය භාවනාවේ යෙදී සිටන විට ඔබේ සිත තුළ මැවී පෙනෙන රූප වලට හෝ ආලෝක දර්ශන වලට ඇලීමක් ඇති කර නොගන්න. ඒරාට නොර වැටෙන්න. දීප්තිමත් ආලෝකයක ඒ තරම් ඇති ලොකු වටිනාකම කුමක්ද? එවැනි ආලෝකයක් මගේ විදුලි පන්දමෙහිද තිබේ. ඒට අපේ දුක නැති කර දැමීම සඳහා අපට උපකාර විය නොහැකිය. භාවනා නොකලහොත් ඔබ අන්ධය. එසේම විහිරිය. මෙම ධර්මය පහසුවෙන් දැකගත හැකි දෙයක් නොවේ. ඔබ කිසි දිනක දැකගෙන දෙයක් දැක ගැනීමට නම් භාවනා කළ යුතුය. ඔබ ඉපදුනේ ගුරුවරයෙකු ලෙසද නැත. මුලින්ම ඔබ ඉගෙනගත යුතුය. දෙහි gediyak ඇති ඇඹුල් ගතිය දැනෙන්නේ ඒ රස බැලීමෙන් පසුය. වාඩි වී භාවනා කරන විට ඔබේ සිත තුළ පහළ වෙන හැම සිතවිල්ලක්ම අමතමින් මෙසේ කියන්න. ඒකෙන් මට වැඩක් නැත යනුවෙන් පවසන්න. භාවනා කිරීමට උනන්දුවක් හෝ කැමැත්තක් පවතින විට පමණක් නොව ඒ ගැන කම්මැලිකමක් දැනෙන විටත් භාවනා කළ යුතුය. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉවැන්වීමට අනුව සිදු කරනු ලබන භාවනා පුහුණුවයි. අපේම ක්‍රමයට අනුව නම් එය කරනු ලබන්නේ ඒ ගැන කැමැත්තක් ඇති වූ විට පමණය. ඒ ආකාරයට අනුව ඔබට මොනියම් හෝ දියුණුවක් ලැබෙන්නේ කෙසේද? මේ අන්දමින් ඔබට සිතන සිතන ආකාරයට පුහුණු වීමට ගියහොත් මෙම කෙලෙස් ධාරාව සිත දැනීමට හැකිවන්නේ කෙදිනකද? අප කුමක් කළත් අපට ඒ තුලින් දැකීමක් ඇතිවිය යුතුය. පොත් ගෙවීම තුලින් එවැනි කිසිවක් සිදු නොවේ. දින ගණන් ගෙවී යන නමුත් ඒ තුලින් අපි අපගෙන නොදකිමු. පුහුණුව ගැන දැනීමෙන් සිටීම යනු දැන ගැනීම සඳහා පුහුණු වීමයි. භාවනා නම් ඇත්ත වශයෙන්ම දුසින් ගණනක් තිබේ. නමුත් ඒ සියල්ල එකටගත් විට කිව හැකි වන්නේ ඒවා ඔහේ තිබුණාවේ යන්නය. සටනෙන් ඉවත් වීම මෙතනට පා නගන්න. එය අත්හදා බැලීමට ඔබ උනන්දු නොවන්නේ මක් නිසාද? භාවනා කිරීම නිකම් නිකම් කල්පනා කිරීමක් වුවහොත් එය සැවනැල්ල බදා ගැනීමෙන් වස්තු අතහැර දැමීම බඳුය. වර්ෂ කිහිපයක් පමණක් භාවනාවේ යෙදී සිට විට ඒ ගැන තාමත් විශ්වාසයක් ලැබීමට මටම නොහැකි විය. නමුත් බොහෝ අත්දැකීම් ලැබූ පසු මම මගේ හදවත විශ්වාස කිරීමට ඉගෙන ගත්තෙමි. ඒ ආකාරයේ ගැඹුරු අවබෝධයක් ලැබූ පසු කුමක් පහළ වුවත් එය සේවීමට ඉඩදී සිටීමට ඔබට හැකිවන්නේය. එවිට හැම දෙයක් පහළ වෙමින් නිරුද්ධ වෙයි. ඔබ කල යුත්තේ කුමක්ද කියා ඔබේ හදවතින්ම පවසන ලබන එක්තරා අවස්ථාවකට ඔබ පත්වන්නේය. භාවනා කරන විට මනස තුල හටගන්නා කැළඹිලි ස්වභාවයට හසු වී සිටීම නිසා සිටීම නිශ්චලව ස්වභාවයට හසු වී සිටීමට වඩා හොඳ වන්නේ කැළඹීමෙන් යුතුව සිටන විට ඔබට අඩුතරමින් එයින් ගැලවීමටවත් අවශ්‍ය වන නිසාය. නමුත් නිශ්චල භාවයට හසු වීගත් පසු එයින් ඈත් නොවි ඒ තුල තෘප්තියෙන් සිටීමට ඔබට අවශ්‍ය වෙයි. විදර්ශනා භාවනාව තුළින් පහළ වෙනම ප්‍රබෝධමත් පැහැදිලි ධානා ලක්ෂණ පහළ වෙන විට ඒවා කෙරෙහි නොඇලෙන්න. අප භාවනා කරන්නේ හුදෙක් මේ මනස ගැන හා ඒ තුල පහළ වෙන සිතවිලි ගැනය. ඒ පසුපස හඹායා යුතු හෝ ඒ ගැන අරගලයක් කළ යුතු දෙයක් නොවේ. අප වැඩකයේදී සිටන විට පවා හුස්ම වැටීම සිදුවේ. ස්වාභාවිකව සිදුවන මෙම ක්‍රියාවලිය ගැන මනස වග බලා ගනී. අප කල යුතු එකම දේ වනුයේ ඇතුළත පැහැදිලිව දැක ගැනීමට හැකිවනසේ ඒ තුලට යොමු වී අවධානයෙන් සිටීමට උත්සාහවත් වීමයි. භාවනාව එවැනි දෙයකි. නිසි ආකාරයට පුහුණු නොවීම යනු අනවධානයෙන් සිටීමයි. අනවධානයෙන් සිටීම මරණයටපත් වී සිටීමට සමානය. මරණයටපත් වූ පසු ඔබට භාවනා කිරීම සඳහා කාලයක් තිබේද කියා ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න. මා මරණයටපත් වන මොහොත කුමක්ද කියා ඔබ নিরතුරුව ඔබෙන්ම ප්‍රශ්න කරන්න. මේ ආකාරයේ මෙනෙහි කිරීමක් සිදු කළහොත් ඔබේ මනස හැම තත්පරයක් තුලම අවදියෙන් පවතී. එවිට ඉබේටම ඉබේටමෙන් එළඹී සිහිය පහළ වේ. පහළවන දේවල් සැබවින්ම පවත්නා ආකාරය පැහැදිලි වශයෙන් දැක ගනිමින් ප්‍රඥාව පහළ වේ. දිවාරා දෙක්කි নিরතුරු පහළවන හැඟීම් ගැන දැනීමෙන් පසුවන එළඹී සිහිය විසින් මනස රැකගනු ලබයි. එළඹ සිහියෙන් යුතුව සිටීම යනු ශාන්ත භාවයට පත්වී සිටීමයි. ශාන්ත භාවයට පත්වී සිටීම යනු අවධානයෙන් සිටීමයි. අවධානයෙන් සිටින්නක වූහොත් ඔහු නිවැරදි ලෙස පුහුණුවන කෙනෙක්. අපේ භාවනාවේ මූලික කරුණ වේ යුත්තේ මුලින්ම අවංක හා ඍජු බවෙන් යුතුව සිටීමයි. දෙවනුව වැරදි ක්‍රියාවලින් වැළකී සිටීමයි. තුන්වෙනුව ආශාව අත්හැර ස්වල්ප දෙයකින් තෘප්තිමත්ව සිටීමයි. කතාව හා අනිකුත් හැම දෙයක් ස්වල්පයකට පමණක් සීමා කරමින් එයින් සෑහීමකටපත් වුවහොත් අපට අප ගැන දැකීමක් ඇතිවේ. සිත වික්ෂිප්ත භාවයට පත්න වී පවතී. මනස තුල සීලයට සමාධියට හා ප්‍රඥාවට පදනමක් පවතී. ඔබ මුලින්ම කරන්නේ ඉදිරියට යාම ඉක්මන් කිරීමත් ආපසු යෑම ඉක්මන් කිරීමත් නැවතී සිටීම ඉක්මන් කිරීමත්ය. ඔබ දිගින් දිගටම මේ ආකාරයෙන් පුහුණු වන්නේ ඉදිරියට යාමත් ආපසු යෑමත් නැවතී සිටීමත් හරි නොවන දේවල් ලෙස දැක ගන්නා තෙක්ය. ඉන්පසු ඒ සියල්ල නවතී. දැන් නැවතී සිටීමකුත් ඉදිරියට යාමකුත් ආපස්සට යෑමකුත් නැත. ඒවා අවසන් වී ඇත. කිසිවක් කිසිසේ සැබවින්ම නපවත්නා බව ඔබ දැනගන්නේ හරියටම මෙතනදීය. ඔබ භාවනා කරන්නේ දේවල් ඉවත දැමීමට මිස යම් කිසිවක් ලබා ගැනීමට නොවන බව මතකයේ තබා ගන්න. එය කරනු ලබන්නේ ආශාව මුල් කරගෙන නොව අත්හැරීම මුල් කරගෙනය. ඔබ භාවනා කරන්නේ යම් කිසිවක් ලබා ගැනීමේ ආශාවෙන් නම් එය නොලබනවා ඇත. මාර්ගයේ හදවත ඒ තරමට සරලය. ඒ ගැන කිසිවක් දිගින් දිගට පැහැදිලි කර දීමේ අවශ්‍යතාවයක් නොතිබේ. ආශාව හා ද්වේෂය අල්ලා නොගෙන ඒවා ඇතහැර දමන්න. මගේ භාවනා පුහුණුව තුළදී මා කරන සියල්ල එපමණකි. වැරදි ප්‍රශ්න ඇසීම තුළින් ගම්ම්‍ය වන්නේ ඔබ තාමත් සැකයට හසු වීගෙන සිටින බවය. පුහුණුව ගැන කතා බහේ යෙදීම විදර්ශනාවට උපකාරී වන්නේ නම් එය වරදක් නොවේ. නමුත් සත්‍ය දැකීම ඔබ විසින්ම කළ යුතුයකි. අප පුහුණු වන්නේ උපාදානය වැඩි කර ගැනීම සඳහා නොව අතහැර දැමීම ඉගෙනීම සඳහාය. අවබෝධය පහළවන්නේ මොනයන් වූ දෙයක් ගැන හෝ ආශා කිරීම නවතා දැමූ පසුවය. ඔබට සිහියෙන් සිටීමට කාලය තිබේ නම් භාවනා කිරීමටද කාලය තිබේ. භාවනා කරමින් සිටන විට මනස තුල නොයෙකුත් දේවල් මැවී පෙනේ. ඒවා ගැන විමර්ශනය කර බැලීම බැලිය යුතුයද? නොයසේනම් ඒවායේ එළඹ සිටීම හා අතුරුදන් වීම සනිටුහං කර ගැනීම පවණක් සිදු කළ යුතුයද? මෙය යම් කිසිවක විසින් නොබෝදා මගෙනුත් අසනු ලැබූ ප්‍රශ්නයකි. ඔබ නොහඳුනන අයෙකු ඔබ පසු කර යන විට ඒ කවුද? ඔහු යන්නේ කොහාටද? කරන්ට යන්නේ කුමක්ද යනුවෙන් ඔබට ඔහු ගැන ද්විමතියක් ඇතිවේ. නමුත් ඒ යන අය හඳුනන අයෙකු නම් ඔහු එතනින් ගිය බව පමණක් සනිටුහන් කර ගැනීම ප්‍රමාණවත් වේ. භාවනා පුහුණුව සම්බන්ධව ඇතිවන ආශාව එක්කෝ සතුටකු නැත්නම් මිතරකු වීමට පුළුවන්. මිතුරක වශයෙන් නම් අපේ භාවනා පුහුණුවටත් අවබෝධය ලබා ගැනීමටත් දුක අවසන් කර දැමීමටත් ඒ අප ගැඹුරු කරවනු ලබයි. නමුත් මෙතෙක් පහළ නො වූ යම් කිසිවක් පහළ වීම සඳහා নিরතුරු ආශා කිරීම දේවල් පවත්නා ආකාරයට වඩා වෙනස් ආකාරයකින් පැවතීමට ආශා කිරීම යන දෙකම දුක තවත් වැඩිවීම සඳහා හේතු වෙයි. ආශාව සතුරක බවට පත්වන්නේ එවිටය. අප අවසානයට කළ යුතු වන්නේ අපේ සියලුම ආශාවන් එනම් අවබෝධත්වය ලැබීමට ඇති ආශා පවා අතහැර දැමීමට ඉගෙනීමයි. අපට නිදහස්ව සිටීමට හැකිවන්නේ එවිටය. භාවනා පුහුණුව සිදු කරන ආකාරය ගැන අචාන්චා හිමි කරුණු කියා දෙන්නේ කෙසේද කියා එක් අවස්ථාවකදී යම් කෙනෙකු විසින් අචාන්චා හිමිගෙන් ප්‍රශ්න කරන ලදී. කෙනෙකුගේ මානසික ස්වභාවය වටහා ගැනීම සඳහා දිනපතා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම වහන්සේ අනුගමනය කරන ක්‍රමයේද කියා ඔහු විසින් අසන ලදී. උන්වහන්සේට පිළිතුරු දුන්නේ මා මෙහිදී මගේ ශිෂ්‍යයන්ට උගන්වා දෙනු ලබන්නේ තමන්ගේ මානසික ස්වභාවය තමන්ම පරීක්ෂා කර බලන ලෙසත් තමා සමග තමන්ම සම්මුඛ සාකච්ඡා පවත්වන ලෙසත් භික්ෂුවක් අද දවසේ තරහවෙන් සිටීමට පිළිවන එසේත් නැත්නම් ඔහුගේ මනස තුල යම්කිසි ආසාවක් තිබීමටත් පිළිවන මාය නොදැන සිටන නමුත් ඔහු ඒ ගැන දැන සිටී මා වෙතට පැමිණ ඔහු ඒ ගැන මගෙන් ඇසිය යුතුයද ඔහු එසේ කළ යුතුයමද යනුවෙනි අපේ මේ ජීවිතීය සංස්කාරයන්ගේ එකතුවකි දේවල් වල ස්වභාවය විස්තර කිරීම සඳහා අප භාවිතා කරන්නේ නොඑක් ආකාරයේ සම්මුති නාමයන්ය නමුත් අපි ඒවා කෙරෙහි බැඳී ඒවා සැබෑ වශයෙන් පවත්නා දේවල් වශයෙන් සලකමු. උදාහරණයක් ලෙස මිනිසුන්ටත් නොයෙකුත් දේවල් වලටත් නම් යොදාගෙන ඇත. එම ණයදීමට පෙර තිබූ එම අවස්ථාවට යාගත හැකිනම් ඒ වෙත ගොස් පිරිමින් ගැහණුන් වශයෙන්ද ගැහණුන් පිරිමින් වශයෙන්ද නම් කරුණු ලැබුවහොත් එයින් සිදුවන වෙනස කුමක්ද? නමුත් අපි දැන් මෙම නම් වලත් සංකල්ප වලත් එල්ලීගෙන සිටිමු. එම නිසා ලිංගික පාර්ශවයන් දෙක අතර පවත්නා යුද්ධයේදී වෙනත් යුද්ධද හටගෙන තිබේ. අපේ භාවනා පවතින්නේ මේ සියල්ල විනිවිද දැකීම සඳහාය. සංස්කාරයන්ගෙන් අත් මිදුණු එම සනසිරි සුවය අත්කර ගැනීමට හැකිවන්නේ තුලනි. යුද වැදීමෙන් නොවේ. සමහර පුද්ගලයන් පැවිදි වන්නේ යම් විශ්වාසයකින් යුතුය. නමුත් පසුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නොසලකා හරිමින් ඔහු එය කෙලසති. දැනීම වැඩියෙන් අතත් ඔහු නිවැරදි අන්දමට පුහුණු නොවෙති. මේ දිනවල සැබවින්ම පුහුණු වන අය ඊටමත් විරලය. න්‍යායහා පුහුණුව පළමු වෙන්නෙන් කෙරෙන්නේ බෙහෙත් පැලෑටියේ නම දැන ගැනීමය. දෙවැන්නෙන් කෙරෙන්නේ එම පැලෑටිය සොයා ගනිමින් එයින් ප්‍රයෝජන ගැනීමය. ශබ්දය කුරුල්ලන්ගේ හඬට ප්‍රිය කරන නමුත් කාර් වලින් නැගෙන ශබ්දයට ඔබ ප්‍රිය නොකරන්නේය. මිනිසුන්ටත් ඔවුන්ගේ ශබ්ද වලටත් බිය නිසා ඔබ තනි පංගලමේ මේ කැලෑවෙහි ජීවත් වන්නේය. ශබ්ද අතහැර දමා ඔබ ඔබේ දරුවා රැකබලාගෙන සිටින්නේය. දරුවා ඔබේ භාවනාවයි. භාවනා පුහුණුව සඳහා අලුතින් පැමිණ සිටින අයට තමන් වහන්සේ දෙන අවවාදය කුමක්ද කියා එක් සාමණේර භික්ෂූන් භික්ෂුවක් අචාන්චා හැමකින් විමසූ විට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ මා ඔවුන්ට දෙන අවවාදයක් දීර්ඝ කාලයක් භාවනාවේ යෙදී සිටින අයට දෙන එම අවවාදයමයි යනුවෙන් පිළිතුරු දුන්හ ඒ අවවාදය කුමක්ද හුදෙක් එහිම යෙදී සිටින්න යන අවවාදයයි යනුවෙන් උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කර දුන්හ. මිනිසුන් පවසන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යහපත්යක් වන නමුත් ඒ වර්තමාන සමාජය තුළ පුහුණු කළ නොහැකි බවය. මා තාමත් සිටින්නේ තරුණ වියේ නිසා පුහුණු වීම සඳහා අවස්ථාවක් නැත. මහලු වූ පසය කරමි යනාදී දේවල් ඔහු පවසා සිටිති. මා තරුණ නිසා කෑම ගැනීමට වෙලාවක් නැත. මහලු වූ පසු කෑම කම කියාව පවසන්නේහිද ගිනියම් කල යකඩ කූරක්ගෙන මා එයින් ඔබට ඇනහොත් ඇන්නහොත් මා මේන් දුක් විඳින බව නම් සැබෑය එහෙත් මේ සමාජය තුල ජීවත් වන නිසා මට එයින් බේරී සිටිය නොහැක කියා බව පවසන්නේහිද භාවනා පුහුණුවේ හදවත සැකසෙන්නේ සීලය සමාධිය හා ප්‍රඥාව එකට එක්වීමෙනි සීලය මගින් සිරුරහා කතාව නිවැරදි කරනු ලබයි. මනසේ නිවහන සිරුරයි. එම නිසා මෙම පුහුණුව තුළ සීලයට සම්බන්ධ ක්‍රමයකුත් සමාධියට සම්බන්ධ ක්‍රමයකුත් ප්‍රඥාවට සම්බන්ධ ක්‍රමයකුත් පවතී. එය කොටස් තුනකට කපා වෙන් කළ ලී කොටයක් බඳුය. නමුත් ඒ කොටස් සියල්ලම එකම එක් ලී කොටයකි. අපට සිරුරහා කතාව ඉවත දැමීමට අවශ්‍ය වූ හොත් එය කළ නොහැකිය. මනස ඉවත දැමීමට අවශ්‍ය වූත් එයද කළ නොහැකිය. මෙම පුහුණුව සිරුරහා මනස යන දෙකෙන්ම සිදු කළ යුතු ඇත. එම නිසා මේ තුල පවත්නා සැබෑ తত্ত্বය සීලය, සමාධිය හා ප්‍රඥාව එකට එක්වී ක්‍රියාත්මක වන එකමුතු බැඳීමකි. අනාත්ම ස්වභාවය එක් බැතිමත් වැඩිහිටි කාන්තාවක් තදාසන්න පෙදෙසක සිට වන්දනා ගමනක ආකාරයෙන් බාපොන් අරම වෙත පැමිණිය ආය. තමාගේ මුණුබුරු මිනිවිරියන් රැක බලා ගැනීම සඳහා ඊතා ඉක්මනින් ආපසු යා යුතු නිසාත් රැඳී සිටිය හැකි කාලය කෙටි නිසාත් තමා මහලු කාන්තාවක් වන නිසාත් හැකි ඉක්මනින් කෙටි දේශනයක් පවත්වන ලෙස ඇය අචාන්චා හිමිගෙන් කාරුණික විල්ලා සිටියාය. තරමක් වේගයකින් පිළිතුරු දුන් අචංචා හිමියෝ ඇයට මෙසේ පැවසූහ. මේ අහන්න. මෙහි පුද්ගලයෙකු කියා කිසිවෙක් නැත. මෙහි හුදෙක්ම ඇත්තේ එපමණකි. අයිති කරවකු කියා කෙනෙක්ද, මහලු වන කෙනෙක්ද, තරුණ වන කෙනෙක්ද, හොඳ හෝ නරක කෙනෙක්ද, දුර්වල හෝ ශක්ති සම්පන්න කෙනෙක්ද නැත. ඇතනම් ඇත්තේ එපමණකි. වෙන කිසිවෙක් නැත. පවතින්නේ ස්වභාව ධර්මයේ මූල ධාතුන් එකට එක් වේ ක්‍රියාත්මක වීම පමණකි. සියල්ල ශූන්‍යය. ඉපදෙන කෙනෙකු හෝ මරණයට පත්වන කෙනෙකු හෝ නැත. ඉපදීම හා මරණය ගැන කතා කරන මිනිසුන් කතා කරන්නේ හයක් හතරක් නොදන්නා ළමයින්ගේ භාෂාවයි. හදවතේ භාෂාවට අනුවත් ධර්මයේ භාෂාවට අනුවත් ඉපදීම හා මරණය කියා කිසිවක් නැත. මා යන හැඟීම ශූන්‍ය දෙයක් වශයෙන් දැකීම බුදුදහමේ සැබෑ පදනමයි. නමුත් මිනිසුන් මෙහි එන්නේ තම තමන්ගේ මා යන හැඟීම තව තවත් දියුණු කර ගැනීම සඳහාය. එම නිසා දුක හෝ අපහසුතාවයේ අත්දැකීම ඔවුනට අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය වන්නේ හැම දෙයක් පහසුවෙන් තිබීමටය. දුක ජය ගැනීමේ අවශ්‍යතාවයක් ඇතත් ඔවුන් තුල මායන හැඟීම තාමත් පවතී නම් දුක ජයගන්නේ කෙසේද? වරක් වටහා ගතහොත් ඒ ක්‍රියාත්මක කිරීමේ තරම් අපහසු නැත. ඒ තරම් සරල වූ ඍජුකාරයකි. ඔබ තුල සතුට ඇතිවන හැඟීම් පහළවන විට ඒවා ශූන්‍ය බව වටහා ගන්න. අසතුට ඇතිවන දේවල් පහළවෙන විටත් ඒවා ඔබට අයිති නැති බව වටහා ගන්න. ඔබ කෙරෙන් ඒවා ඉවත් වී යයි. ඒවා ඔබේ යනුවෙන් වටහාගෙන ඒවා සමග සම්බන්ධතාවයක් ඇති කර නොගන්න. නොයසේනම් ඒවායේ අයිතිකරු ඔබය කියා දැක ගන්න. පැපොල් ගස ඔබට අයිති එකක් කියා ඔබ කල්පනා කරන්නෙහිය. එසේනම් එය කපා දමන විටකදී ඔබට නොරිදෙන්නේ මන්ද? මේ වටහා ගැනීමට හැකිනම් ඔබේ මනස සමතුලිත බවට පත්වනු ඇත. එසේ වූ විට නිවැරදි මාර්ගයත් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මයත් විමුක්තිය කරා ගෙන යනු ලබන ඉගැන්වීමත් එයම වනු ඇත. හොඳ හෝ නරක යන දෙකටම එහායින් පවතින తত্ত্বය ගැන මිනිස්සු ඉගෙන නොගනිති. ඔවුන් ඉගෙන ගත යුතු වන්නේ ඒ ගැනය. ඔවුන් පවසන්නේ මම මේ වගේ කෙනෙකු වීමට යමි. මම ඒ වගේ කෙනෙකු වීමට යමු යන්නයි. නමුත් මා වශයෙන් කෙනෙකු සැබවින්ම නොසිටින නිසා මම මොන වගේ හෝ කෙනෙකු වීමට නොයමි. කියා ඔහු කිසි දෙනක නොකියති. ඔහු මෙම කාරණය ගැන ඉගෙන නොගනිති. තමා කියා කෙනෙකු නැති බව යම් විටකදී වටහාගනු ලැබුවහොත් එයින් ජීවිතයේ බර සැහැල්ලු වෙයි. එවිට ලෝකය සමග ඔබ සාමයෙන් වෙසෙනු ඇත. තමා යන දැකීමට ඔබ්බෙන් දැකගත් විට තව දුරටත් සතුටෙහි නොඑල්ලෙමින් අපට සැබෑ ලෙසින් සතුටෙන් සිටීමට හැකිවේ. අත්තර දැමීම පරිශ්‍රමයකින් තොරව සිදු කිරීමට ඉගෙන ගන්න. ග්‍රහණය කර ගැනීමක් නොමැතිව, ඇලීමක් නොමැතිව නිදහසින් යුතුව ස්වාභාවික තත්වයෙන්ම සිටීම සඳහා අත්තර දැමීම නිකම්ම නිකම් සිදුවීමට ඉඩ හරින්නේ. හැම ශරීරයක්ම සැදී යත්තේ පඨවි ආපෝ තේජෝ හා වායෝ යන මූල ධාතු වලිනි. ඒවා එකට එක් වී ශරීරයක් සැදුන විට ඒ පිරිමියෙකි ඒ ගැහණියකි යනුවෙන් නමක් පටබඳනු ලබන්නේ එකිනෙකා පහසුවෙන් හා වෙන්වෙන්ව හඳුනා ගැනීම සඳහාය. නමුත් සත්‍යයට අනුව සිතට කියා කිව හැකි කිසිවෙක් නැත. ඇත්තේ පඨවි ආපෝ තේජෝ හා වායෝ යන මේවාය. එම නිසා මෙම ශරීරය ගැන කලබලයක් හෝ මුලාවක් ඇති නොකර ගන්න. ඒ තුලට සැබවින්ම එවි බැලුවහොත් දක්නට කිසිවක නොසිටින බව පෙනේ. සනසිලි සුවය ප්‍රශ්නය සනසිලි සුවය මොන ආකාරයකද? පිළිතුර කැළඹිලි ස්වභාවය කුමක්ද? එසේනම් සනසිලි සුවය anu කැළඹිලි ස්වභාවය අවසන් වීමයි. කෙනෙකුගේ සැනසෙලි සුවය පවතින්නේ ඔහුගේ කැළඹිලි ස්වභාවය හා දුක පවතින තැනමය. එය කඳු මුදුනකින් හෝ කැලයක් තුලින් සොයාගත නොහැකිය. එසේම ගුරුවරයෙකු ගුරුවරයෙකු විසින්ද ලබා දිය නොහැකිය. ඔබ දුක අත්දකින්නේ යම් තැනකින්ද දුකෙන් නිදහස් වීම සොයාගත හැකි වන්නේ එතනින්මය. දුකෙන් පැන යාම ඇත්ත වශයෙන්ම එදෙසට දිව යාමකි. ඔබ ස්වල්පයක් අතහැර දැමුවහොත් සැනසෙලි සුවය ස්වල්පයක් ලැබෙන්නේය. විශාල වශයෙන් අතහැර දැමුවහොත් ඒ විශාල වශයෙන් ලබන්නේය. සම්පූර්ණ වශයෙන් අතහැර දැමුවහොත් ඒ සම්පූර්ණ වශයෙන්ම ලබන්නේය. සත්‍යයට අනුව නම් මිනිසුන් කියා හඳුන්වන දේ තුල සැබෑම කිසිවක් නැත. ඇත්නම් ඇත්තේ දෘෂ්ටි ශේස්ත්‍රයට හසු වන දෙයක් පමණි. මෙම දෘෂ්ටි ශ්‍රේෂ්ඨයෙන් ඔබට ගොස් සත්‍ය දැකගතහොත් මුලින්ම උත්පත්තියකුත් මැදදී වෙනස් වීමකුත් අවසානයේ මරණයකුත් පවතී. පවතින සියල්ල එපමණකි. සෑම දෙයකම தત્ත්වයේ එලසේ කියා දැකගතහොත් ප්‍රශ්න ඇති නොවේ. මේ ආකාරයෙන් වටහා ගතහොත් සතුට හා සැනසීම උදාවනු ඇත. එක් තැනකම රැඳුනත් චාරිකාවේ යෙදුනත් යහපත හා නපුර පිළිබඳව දැනගෙන සිටින්න. ඔබට ගල් ගුහාවක් තුලින්වත් කඳු මුඳුනක් තුලින්වත් සැනසෙලසුවේ සොයාගත නොහැකිය. සත්‍යයට ලං නොවේමින් ඔබට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත් තැනට උවදියා හැකිය. තමාගෙන් පිටස්තරව බැලීම සංසන්දනය කිරීමක් හා කොටස් කර බැලීමකි. ඒ ආකාරයෙන් ඔබට සතුට සොයාගත නොහැකිය. එසේම කිසිත් අඩුපාඩුවක් නැති පුද්ගලයෙකු හෝ ගුරුවරයෙකු සෙවීම සඳහා ඔබේ කාලය වැය කළහොත් ඒඳ සැනසීමක් නොලැබෙනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය දෙස එනම් ධර්මයේ දෙස බැලීම මිස අනුන් දෙස බැලීම නොවේ. ලීහා ගඩොල් වලින් නිවසක් තමා ගැනීමට මොනියම් කෙනෙකුට හෝ හැකියුවත් එය සැබෑ නිවහනක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ලීහා ගඩොල් වලින් නිම වූගේ අයිති වන්නේ ලෝකයටයි. ඒ අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවයයි. අපේ සැබෑ නිවහන වනුයේ අපතුලම පහළ වෙන නිවේ සැනසීමයි. කලාව පවතින්නේ ශාන්ත ලෙසිනි. එසේ වීමට ඔබට බැරි මන්ද? ඔබ තුල පවතින ඔය චංචල ස්වභාවයට හේතුව ඔබ විසින් දේවල් තදින් ග්‍රහණය කරගනු ලැබීමයි. ඔබට කරුණ වටහා දීම සඳහා ස්වභාව ධර්මයට ඉඩ හරින්න. කුරුළු ගීතයකට සවන් දීමෙන් පසු එයට යන්නට හරින්න. ඔබ ස්වභාව ධර්මය ගැන දැනගතහොත් ධර්මයේද දැනගන්නේහිය. සනසිලි සුවය සොයා යාම උඩුරැවුලක් සහිත කස්භාවයක සොයා යාම වැනිය. ඔබට වෙන කස්භාවක සොයා ගැනීමට නොපුළුවන. නමුත් සැනසෙලි සුවයසේ නොවේ. ඔබේ හදවත සංසුම් බවට පත් කර ගතහොත් සැනසෙලි සුවය ඔබ සොයමින් ඔබ පසුවසමයි නැත. සීලය සමාධිය හා ප්‍රඥාවට එකට එක්වීම තුළින් විමුක්ති මාර්ගය සැකසේ. එහෙත් එය තාමත් සැබෑ ධර්මය නොවේ. බුදුරජාණන් වහන්සේට සැබවින් අවශ්‍ය වූයේද එය නොවේ. එය හුදෙක් උන්වහන්සේට අවශ්‍ය වූ දේ කරා රැගෙන යනු ලබන මාර්ගය. උදාහරණයක් වශයෙන් ඔබ පවසන්නේ මෙම වත්බාපොන් අරමට ළඟා වීම සඳහා ඔබ බැංකොක්ෙ සිට පැමිණ මෙහි ඇති අරිපාර දිගේ ගමන් කළ බවය. එම පාර ඔබේ ගමනට අවශ්‍ය වූ නමුත් ඔබ සොයා ආවේ වත්බාපොන් අරම මිස එයට එන පාර නොවේ. ඒ ආකාරයට සීලය, සමාධිය හා ප්‍රඥාව යන මේවා බුදුරජාණන් වහන්සේගේ සත්‍යයට පරිබාහිරව පවතින බව ප්‍රවසිය හැකිය. නමුත් ඒවා සත්‍ය වෙත පමුණවනු ලබන මාර්ගයයි. ඒවා දියුණු කල විට ලැබෙන ප්‍රතිඵලය අතිශයින් විස්මයජනක වූ සැනසිලි සුවයයි. දුක දුක් වර්ග දෙකක් පවතී. එකක් දුක තව තවත් වැඩි වීම සඳහා මඟ පෙන්වන දුකය අනික දුක සංසිඳීම සඳහා මඟ පෙන්වන ලබන දුකය. මිනිසුන් තුල දිනෙන් දින දිගින් දිකට පවත්නා අරගලයක් වන පැන යන ස්වභාවයෙන් යුක්ත සුවදායක හැඟීම් තදින් අල්ලා ගැනීම හා සුවදායක නොවන හැඟීම් පිළිකව කිරීම නිසා පහළ වෙන දුක් වේදනාව පළමු වර්ගයේ දුකයි. සතුට වේදනාව ප්‍රීතිය හා තරහව තුල ඇතිවන වෙනස් වීමේ ස්වභාවය. බියක් හෝ පසුබෑමක් නොමැතිව මුළුමනින්ම දැනීමට ඉඩහැර සිටීමෙන් පහළවන දුක දෙවන වර්ගයේ දුකයි. දුක අත්දැකීම ඇතුළතින් නොබියව සිටීම සඳහා මෙන්ම සැනසිලි සුවයෙන් සිටීම සඳහාත් මඟ පෙන්වනු ලබයි. අපට අවශ්‍ය වෑත්තේ සුව පහසු ක්‍රමයට අනුව කටයුතු කිරීමටය. නමුත් දුක නොපැවතිය හොත් ප්‍රඥාව පහළ නොවනු ඇත. ඇත්ත වශයෙන්ම ඔබ අඩුතරමින් දිනකට තුන් වතාවක්වත් ඔබේ භාවනාව තුළදී හඬා වැළපිය යුතුය. අප භික්ෂූන් හා මෙහෙණින් බවට පත්වන්නේ හොඳින් කාබී හොඳින් නිරා ගනිමින් ඊතා සුවසේ සිටීමට නොව දුක ගැන දැන ගැනීමටය. එය බාරගන්නේ කෙසේද? ඒ නිදහස් වන්නේ කෙසේද? එයට හේතුව නැති කරන්නේ කෙසේද? කියා දැන ගැනීමටය. එම නිසා තෘෂ්ණාව තුල ඇලී ගලී සිටීම වැනි දුක ඇති කරන දේවල් නොකරන්න. එසේ කළහොත් එය කිසිදාක ඔබ අතහැර නොයනු ඇත. සත්‍යයට අනුව සතුට යනු වෙස්වලාගත් දුකය. එය පවතින්නේ ඊතා සියුම් ආකාරයට නිසා දැක ගැනීම අපහසුය. සතුටෙන් එල්ලී ගතහොත් එය දුකෙහි එල්ලී ගැනීමටම සමානය. නමුත් ඔබට අවබෝධ කර ගැනීමට අපහසුය. සතුට තුල ඇලී සිටන විට ඒ තුල පවත්නා දුක කිසිසේත්ම ඉවත් කර නොහැකිය. ඒවා වෙන් කිරීමට නොහැකි ලෙස එකට බැඳී පවතින්නේ ආකාරයෙනි. දුක ගැන දැනගැනීමටත් එය සතුට තුළ සංගවී ඇති ආකාරයක් වශයෙන් දැකීමටත් සතුට හා දුක යන දෙකම එකම ආකාරයේ දේවල් වශයෙන් දැනගැනීමටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසාය. එම නිසා බලාගෙනයි ප්‍රවේශමෙන් සතුටක් පහළවෙන්ට උද්දාමයටපත් නොවන්න. ඒ ගැන උනන්දුවක්ද නොදක්වන්න. දුකක් පැමිණියත් ඔබේ බලාපොරොත්තු සුන් කර නොගන්නා එය තුල අතරමං වී නොසිටින්න. සතුට හා දුක යන දෙකෙහිම ඇත්තේ එකාකාර වටිනාකමක් බව වටහා ගන්න. පහළවන සතුට බාර ගැනීමට කිසිවෙකු නොසිටින බව තේරුම් ගන්න. දුක ඔබේම එකක් ලෙසත් සතුටත ඔබේම එකක් ලෙසත් සිතූහොත් ඔබට සැනසිලි සුවය සොයා ගැනීමට නොහැකි වේ. දුකට භාජනය වන අය ඒ අනුසාරයෙන් ප්‍රඥා පහල කරවා ගනිති. අප දුක් නොවැඳිය හොත් ඒ ගැන මෙනෙහි කිරීමක්ද නොකරනු ඇත. මෙනෙහි කිරීමක් නොකළ හොත් ප්‍රඥා පහල නොවනු ඇත. ප්‍රඥාව නොමැතිව අවබෝධය නොලැබෙනු ඇත. අවබෝධය නොපවතින විට දුකෙන් නිදහස් වීමට නොහැකිය. පවත්නා ස්වභාවය එයයි. එම නිසා අපේ පුහුණුව තුලදී විඳදරා ගැනීම පුහුණු කළ යුතුය. එවිට ලෝකය ගැන මෙනෙහි කරන විට අපට පෙරදීමෙන් බියක් ඇති නොවේ. බුදුරජාණන් වහන්සේ අවබෝධය ලැබුවේ ලෝකයෙන් පිටස්තරව සිටමින් නව ලෝකයේ තුලම සිටමිනි. කාමසුකල්ලි කානු යෝගය හා අත්ති කිලමතානෝ යෝගයේ බුදුරජාණන් වහන්සේ විසින් අනුදනම වදාළ මාර්ග දෙකකි. මේ දෙක හුදෙක් සතුට හා දුකය. අප දුකෙන් නිදහස් වී ඇත කියා අපි සිතමු. නමුත් එසේ වී නැත. අපි හුදෙක් සතුටෙහි එල්ලී සිටිමු. සතුටෙහි එල්ලී සිටන විටත් ඇද වැටෙන්නේ දුකටය. එහි ස්වභාවය එයයි. නමුත් මිනිසුන් කල්පනා කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්. එක් තැනක දුක පවතින විට මිනිසු තවත් තැනකට යති. එතන දුක් ඇති වෙන විට ඔහු එතනු පලා යති. ඔවුන් කල්පනා කරන්නේ දුකෙන් පලා යන බවය. නමුත් එසේ නොසිදු වේ. ඔහු දුකත් සමග ගමන් කරති. දුකත් රැගෙන ඔවුන් එහාට මෙහාට යන්නේ Taman ඒ රැගෙන යන බව නොදැනය. දුක හඳුනා නොගතහොත් ඒට තුඩුදුන් හේතුවද හඳුනා ගැනීමට නොහැකි වේ. හේතුව හඳුනා නොගතහොත් එය නැති කිරීමේ ක්‍රමය ගැනද දැනගත නොහැකිය. එයින් ගැලවෙන මාර්ගයක්ද නොතිබුණු ඇත. ඉස්සර කාලයේ සිට ශිෂ්‍යයන් තුළ තිබූ දැනුමට වඩා මේ කාලයේ සිට ශිෂ්‍යයන්ගේ දැනීම ඉතා ඉහළය. වර්තමාන ශිෂ්‍යයන්ට අවශ්‍ය හැම දෙයක්ම දැන් තිබේ. හැම දෙයක් පහසුවෙන් ලබා ගැනීමටත් හැකිය. නමුත් පෙර කාලවල තිබූ දුක්වලට වඩා දුක් කන්දරාවක් හා අවුල් ජාලයක් වර්තමාන ශිෂ්‍යයන් තුළ පවතී. ඊට හේතුව කුමක්ද? බෝධිසත්ව කෙනෙකු වීමට නොයන්න. රහත් කෙනෙකු වීමටද නොයන්න. කොහෙත්ම කිසිවෙකු හෝ වීමට නොයන්න. ඔබ බෝධි ඔබ බෝධිසත්ව කෙනෙකු වීමට යන්නේ නම් දුකටපත් වෙන්නේහි. රහත් කෙනෙකු වීමට යන්නේ නම් ඒඳ දුකටපත් වන්නේහි. මොනම කෙනෙකු හෝ වීමට ගියොත් ඒන් දුකටපත් වන්නේහි. ආදරය හා ద్వේෂය යන දෙකම දුක් බවට පත්වන්නේ ඒවා තෘෂ්ණාව මුල් කර ගනිමින් පවතින නිසාය. ආශා වීම දුකකි. යමක් තිබීම ගැන ආශා නොවීමත් දුකකි. ආශා කරන දේ ලැබුණ විට එයත් දුකකි. මක් නිසාද ලබාගත් දේ නැතිවේ යන බියෙන් යුතු ඔබ ජීවත් වන නිසා එය එසේ වෙයි. බියක් පවතින විට ඔබ තුල සතුටක් තිබෙන්නේ කෙසේද? ඔබ තරහෙන් සිටන විට ඔබට එය දැනෙන්නේ හොඳ එකක් ලෙසද නැත්නම් නරක එකක් ලෙසද එයින් ඇතිවන හැඟීම එතරම් නරක එකක් නම් එය විසිකර නොදමන්නේ මන්ද එය තබා ගැනීමට කරදර වන්නේ කුමටද එවැනි දේවල් තදින් අල්ලාගෙන සිටින්නේ හිනම් ඔබ නැනවත් බුද්ධිමත් අයෙක් කියා කියන්නේ කොහොමද මෙවදු මනසකට සමහර දිනවල මුළු පවුලක්ම කරදර අඩදමර කරවීමටත් මුළු රැයක් තිස්සේ ඔබ හැඬවීමටත් හේතු ඇති කරවීමට පුළුවන්. එසේ වුවත් අප දිගින් දිගටම තාමත් කරන්නේ තරහාව ඇති කර ගැනීමත් ඒන් දුක් විඳීමත්ය. තරහාව නිසා ඇතිවන දුක දකින්නේහි නම් එය තවදුරටත් තබා නොගෙන විසිකර දමන්න. එසේ විසිකර නැදමුවහොත් එය විසින් ඔබට අවකාශයක් නොමැති අසීමිත කාලයක් තිස්සේ දුක් විඳීමට හේතු ඇති කරවනු ලබයි. සතුටක් නැති පැවැත්මකින් යුත් ලෝකයේ ස්වභාවය මෙවැනිය. එහි ස්වභාවය එය කියා දැනගනු ලැබුවහොත් මෙම ප්‍රශ්නය निराකරණය කිරීමට ඔබට හැකිවනු ඇත. තරහාවක් ආවිට ඒ ගැන තමා ක්‍රියා කළ යුත්තේ කෙසේද කියා දැනගැනීමට එක් කාන්තාවකට අවශ්‍ය විය. ඇයට තරහාවක් ආවිට එහි අයිතිකරු කවුරුන්ද කියා මම ඇයගෙන් විමසුවෙමි. ඇය පැවසුවේ අයිති වන්නේ ඇයට බවයි. හොඳයි එහෙමනම් ඒ ඇත්ත වශයෙන්ම ඇයට අයිති එකක් නම් ඒට ඉවත්ව යන ලෙස පැවසීමට ඇයට හැකි විය යුතුය. එසේ කිරීමට ඇයට නොහැකිද? එසේ අනකිරීමට ඇත්ත වශයෙන්ම ඇයට අයිති එකක් නොවේ. තරහාව පොද්ගල දෙයක් වුවත් අල්ලාගෙන සිටීම දුකට හේතු වේ. තරහාව අපට ඇත්තෙන්ම අයිති එකක් නම් එය අපේ අනට කීකරු විය යුතුය. එසේ නොවන්නේ නම් එයින් අදහස් වන්නේ එය මායාවක් පමණි යන්නය. එම නිසා එයට නොරැවටෙන්න ඒ සියල්ලම මායාවක් පමණයි. ඔබ නিত্য නවන දෙයක් තුළ නিত্য භාවයක් දුටුවහොත් එයින් දුකටපත් වන්නේය. ධර්මය කියා දෙමින් බුදුරජාණන් වහන්සේ නිතරම මෙහිම වැඩ සිටිති. ඒ බව දැනගන්න ප්‍රීතිය හා කනස්සල්ල එසේම සතුට හා දුක් වේදනාව ඔබ තුල පවතී. බුදුරජාණන් වහන්සේ දකගනු ලබන්නේ සතුටේ දුකේ වේදනාවේ ස්වභාවයට හා ගන්නා තැනිනි. ධර්මයේ දකගනු ලබන්නේ එතනින්මය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ ඒන් පිටත නොවේ. සතුට හා දුක එකටගෙන මෙනෙහි කර බැලුවහොත් ඒවා හුදෙක් ගිනියම් බවටත් සිසිල් බවටත් සමාන බව දැකගත හැකිය. ගින්නෙන් නැගෙන තාපයට අප දවා අලු කරලීමට හැකිය. අයිස්වල ඇති සීතලෙන් අප ගල් ගැසී මිය යාමට සැලැස්විය හැකිය. මේවායින් එකක් හෝ අනිකට වඩා වෙනස් නැත. සතුට හා දුක ගැන තත්වයේද එලෙසය. ලෝකයේ සිටින හැම කෙනෙක්ම සතුටට මිස දුකට ආසා නොවේති. ආශාව නැත්තේ නිර්වාණය තුලය. ඒ තුල පවතින්නේ ශාන්තහා සනසිලි සුවයයි. ආචාර්යවරයා ඔබේ ගුරුවරයා ඔබමය. ගුරුවරුන් සොයා යාම තුළින් ඔබේ සැක දුරු කර ගැනීමට ඔබට නොහැකිය. සත්‍ය ඔබේ පිටතින් නොව ඇතුළතින්ම සොයා ගැනීම සඳහා ඔබ ගැනම විමර්ශනයේ යෙදෙන්න. අතිශයින්ම වැදගත් වන්නේ ඔබ විසින්ම දැක ගැනීමය. මගේ එක් ගුරුවරයෙකු පුරුදු වේ සිටියේ ඊතා ඉක්මනට දානීය වැළඳීමටය. ඔහු එය වැළඳුවේ ශබ්ද නැගෙන ආකාරයට. එහෙත් ඔහු අපට පවසා දී තිබුණේ හිමිහිට සිහියෙන් යුතුවත් වැළඳීමටය. ඔහු දේශ බලා සිටීම පුරුද්දක් කරගෙන සිටි මා තුළ මේ ගැන ඇති වූයේ ලොකු කලකිරීමකි. එයින් වේදනාවක් දැනුනේ මට මිස ඔහුට නම් නොවේ. මා බලා සිටියේ පිටතිනි මා පසු ඉගෙන ගත්තේ සමහර මිනිස්සු තම වාහන වේගයෙන් පදවන නමුත් ප්‍රවේශමෙන් කරන බවත් හිමිහිට පදවන සමහර අය රිය අනතුරු සිදුර ගන්නා බවත් වේ. නීති රීති හා බාහිර ස්වરૂපය තතට අල්ලා නොගන්නා ඔබේ කාලයෙන් අඩුතරමින් 10%ක ප්‍රමාණයක් අනුන් දෙස බලා සිටීමටත් එයින් 90ක් තරම් ප්‍රමාණයක් ඔබ දෙසම බලා සිටීමටත් වැය කරන්න හිනම් ඔබේ පුහුණුව සතුටුදායක එකක් වනු ඇත. ශිෂ්‍යයන්ට ඉගැන්වීම අපහසු කාර්යයකි. පුහුණුව ගැන දැනීමක් ඇතත් ඔහු පුහුණු වීම සඳහා සැලකිල්ලක් නොදක්වති. දැනීමක් නැති සමහර කෙනෙකුන් තුල දැන ගැනීම සඳහා උනන්දුවක්ද නැත. මේ අයට කරන්නේ කුමක්ද කියා මවන දනිමේ. මිනිසුන්ට මෙවැනි සිත් ඇතිවන්නේ මක් නිසාද? ඔවුන්ගේ නොදැන සිටීම හොඳ දෙයක් නොවන නමුත් ඒ ගැන කියා දුන් විටත් ඔහු එයට සවන් නොදෙති. මිනිස්සු මෙය පුහුණුව ගැන බොහෝ සැක ඇති කර ගනිති. ඔවුහු නිතරම සැක කරමින් සිටිති. නිවනට යාමට අවශ්‍ය නමුත් ඒ සඳහා යාමට ඇති මාර්ගයේ යාමට ඔවුන්ට අවශ්‍ය නැත. මේ සම්බන්ධයෙන් ඇති අවහිරතාවය මෙයයි. භාවනා කරන ලෙස ඔවුන්ට දන්වූ විට ඔහු ඒ ගැන බියක් දක්වති. බියක් නොදක්වද නිදි කිරමෙන් සිටිති. ඔවුන් වඩාත්ම කැමති වන්නේ මා කියා නොදෙන දේවල් කිරීමට. ගුරුවරයෙකු වීමේ කරදරය මෙයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අඩංගු වී ඇති සත්‍ය ඊතරම් පහසුවෙන් දැක ගැනීමට හැකිනම් ගුරුවරුන් මෙතරම් සංඛ්‍යාවක් සිටීම අවශ්‍ය නැත. ධර්මය වටහා ගැනීමට හැකිනම් අපි හුදෙක් කළ යුතු දේ කරමු. නමුත් මිනිසුන්ට ධර්මය කියා දීමට යන විට උද්ගතවන ප්‍රශ්නය ඔවුන් ධර්මය පිළි නොගෙන ධර්මය සමගත් ගුරුවරු සමගත් වාද කිරීමය. ගුරුවරයා ඉදිරිපිටදී තරමක් හොඳින් හැසිරුණත් ඔවුන්ගේ පිටුපසින් ඔහු හොරුන් ලෙස හැසිරෙති. මිනිසුන්ට ඉගැන්වීම ඇත්තෙන්ම මෙවැනි අපහසු කාර්යයකි. සිහියෙන් තොරව විසීමට හෝ සිහියෙන් තොරව පුහුණුවේ යෙදීමට මම මගේ ශිෂ්‍යන්ට උගන්වා නොදෙමි. නමුත් මා අහල පහල නොසිටින විට ඔහු ඒ දෙකම කරති. අහල පහල පොලිස් කාර්යයක නොසිටිය හොත් සොරුන් හැසිරෙන්නේ හොඳ මිනිසුන් ලෙසිනි. එම පළාතේ සොරුන් ගැවසෙන්නේද කියා පොලිස්කාරයා ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් සත්තකින් පාසා සිටින කිසිම සරකු එහෙන ගැවසෙන බවත් සොරෙකු කිසිම දිනක දැක නැති බවත් නමුත් පොලිස්කාරයා එතනින් පිට ගිය පසු එම සොරු නැවත වතාවක් තමන්ගේ සුපුරුදු පැරණි සෙල්ලම පටන් ගනිති. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මෙය මේ පරිදිම සිදුවිය. එම නිසා ඔබ ගැනම සෙවිල්ලෙන් සිටීමෙන් අනුන් කරන දේවල් ගැන සැලකිල්ලක් නොදක්වන්න. සැබෑ ගුරුවරුන් කතා කරන්නේ අත්හැර දැමීම නොයසේනම් මමත්වයේ දුර්ලීමේ දුෂ්කර ප්‍රතිපත්තිය පිළිපැදීම ගැන පමණය. එම නිසා කුමක් සිදු වුවද ඔබේ ගුරුවරයාත් නොහරින්න. මාර්ගය ඔබට පහසුවෙන්ම අමතක වීමට ඉඩ ඇති නිසා එය පෙන්වා දීම සඳහා ඔබේ ගුරුවරයාට ඉඩ ලබා දෙන්න. ඔබේ ගුරුවරයා ගැන සැකඇතිවීම ඔබේ උපකාරය සඳහා හේතු නැත. ඔබට හොඳයි කියා සිතන දේ ගුරුවරයාගෙන් ලබා ගන්න. එය ලැබීමෙන් පසු ඒ අනුව පුහුණුව සිදුවන්නේද කියා අවධානයෙන් සිටින්න. ප්‍රඥාව ඔබ විසින්ම දැක ගනිමින් දියුණු කරගත යුත්තකි. යම් පළතුරක් පැණි හා ප්‍රනීත රසයෙන් යුක්ත බව ඔබේ ගුරුවරයා කිව් පමණින් ඔහු ගැන හුදෙක් විශ්වාසයක් මත වන්න. ඔබට එම පළතුර ගැන තිබිය හැකි හැම සැකයක්ම දුරවන්නේ ඒ රස බැලීම තුලිනි. ගුරුවරුන් යන මාර්ගයේ විහිදී ඇති දිශාව පෙන්වා දෙන්න වුන් පමණි. ගුරුවරයාට සවන් දෙමින් ඒ අනුව පුහුණු වී මාර්ගය තුල ගමන් කරමින් එයින් ඵල නෙලා ගැනීම තදින්ම අපේ කෙනෙකුට සීමා වන්නකි. ඉගැන්වීම බොහෝ විට දුෂ්කර කාර්යයකි. ගුරුවරයා යන මිනිසුන්ගේ අපේක්ෂා භංගත්වයක් හා ප්‍රශ්න විසිකර දැමීම සඳහා ඇති කුණු කූඩයක් බඳුය. ඔබ උගන්වන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වූ තරමට කුණු ඉවත් කිරීමේ ප්‍රශ්නයේද උග්‍ර වේ. එසේ වුවත් ඉගැන්වීමෙහි යෙදීම ධර්මයේ ඉගෙනීම සඳහා ඇති විස්මිත ක්‍රමයකි. ඉගැන්වීමෙහි යෙදෙන අය ඉවසීමේ හා වටහා ගැනීමේ ශක්තිය දියුණු කර ගනිති. ගුරුවරයෙකුට අපේ දුෂ්කරතාවයන් සැබවින්ම ඉවත් කිරීමට නොහැකිය. ඔහු උදෙක් මාර්ගය ගවේෂණය කිරීම සඳහා මූලිකව ක්‍රියා කරන අයෙකු පමණි. මාර්ගය සම්බන්ධව අපගේ දැකීම ඔහුට සිදු කළ නොහැකිය. ඇත්ත වශයෙන් කීවොත් ඔහු පවසන දෙයින් වැඩක් සිදු නොවනු ඇත. අනුන් විශ්වාස කිරීම ගැන බුදුරජාණන් වහන්සේ කිසිවිටක ප්‍රශංසා නොකළසේක. අප විශ්වාසයේ තැබිය යුත්තේ අප ගැනමය. එය අපහසු කාර්යයක්වත් ඇත්තකි. එහි ස්වභාවය ඇත්ත වශයෙන්ම එවැනිය. අපි පිටතින් බලා සිටින නමුත් කිසි දිනක ඇති සැටියෙන් නොදකිමු. සැබැයිම පුහුණු වීම සඳහා අප තීරණය කළ යුතුය. සැක දුරවන්නේ අනුන්ගෙන් අසා දැනගැනීම තුලින් නොව දිගින් දිගට අප විසින් සිදු කරන ලබන පුහුණුව තුලනි. අවබෝධය හා ප්‍රඥාව. ඔබට විමුක්තිය ලබා දීම කිසි කෙනෙකු විසින් හෝ කිසි දෙයක් මගින් කළ නොහැක්කකි. ඒ කල හැකි වන්නේ ඔබේම අවබෝධයටය. පිස්සා සහ රහතන් වහන්සේ යන දෙදෙනාම සිනාසිති. නමුත් Taman සිනාසෙන්නේ කුමකටද කියා රහතන් වහන්සේ දන්නා නමුත් පිස්සා ඒ නොදනිති. දක්ෂ පුද්ගලයා අනුන් දෙස බලා සිටින නමුත් එය කරන්නේ අඥාන භවෙන් යුතුවනව ප්‍රඥාවෙන් යුතුවය. ප්‍රඥාවන්ත ලෙස බලන අයෙකුට බොහෝ දේවල් ඉගෙනීමට හැකි වේ. අඥාන බවින් යුතුව බලා සිටිනකොට කළ හැකි වන්නේ වැරදි සෙවීම පමණකි. මේ කාලයේ මිනිසුන් තුල සැබවින්ම පවත්නා ප්‍රශ්නය දැනුමක් ලබා සිටියත් ඒ අනුව ක්‍රියා නොකිරීමයි. යමක් නොදැන සිටීමේ හේතුව නිසා ඒ නොකිරීම වෙනත් කාරණයකි. නමුත් ඊට හොඳින් දැනත් ඒ නොකර සිටීමට හේතුව කුමක්ද? පිටතින් පමණක් ධර්ම ග්‍රන්ථ ඉගෙනීම තුළ ඇති වටිනාකමක් නැත. ධර්ම ග්‍රන්ථ සත්‍යකින්ම නිවැරදිය. නමුත් ඔබට නිවැරදි ආબોධයක් ලබා දීමට ඒ වාට නොහැකිය. මුද්‍රණය කර ඇති තරහව නැමැති වචනය දැකීමත් අත්දැකීම තුළින් දකින තරහාවත් එක සමාන නොවේ. ඔබ තුල සැබෑ විශ්වාසයක් ඇති කරවීමට සමත් වන්නේ ඔබ ලබන අත්දැකීම තුළින් පමණයි. ඔබ නියම විදර්ශනාව තුළින් දේවල් දැක ගන්නෙහි නම් එම දේවල් සමග සම්බන්ධ වූ විට ඒවා කෙරෙහි ඇලීමක් ඇති කර නොගන්නෙහිය. ප්‍රසන්න හා අප්‍රසන්න එවැනි දේවල් එළඹෙමින් පවතී. එම දේවල් දකින නමුත් ඔබ ඒවා කෙරෙහි ඇලීමක් ඇති කර නොගන්නෙහිය. ඒවා එළඹෙමින් හා අතුරුදන් වෙමින් පවතී. ලෝභය, ද්වේෂය වැනි ඊ타මත් නරක ස්වභාවයේ කෙලසුන් පහළ වුවත් ඒවායේ අනිත්‍ය ස්වභාවය දකිමින් ඉබේටම නැති වී යාම සඳහා ඒවාට ඉඩහැර සිටීමට හැකි තරම් වූ ප්‍රඥාවක් ඔබ තුල පවතී. යම් කැමැත්තක් හෝ අකමැත්තක් දක්වමින් ඒවා සම්බන්ධයෙන් යම් ප්‍රතික්‍රියාවක් දක්වුවහොත් එය ප්‍රඥා වශයෙන් නොසලකේ. ඔබ කරන්නේ තුලින් ඔබේ දුක් තව තවත් වැඩි කර ගැනීමයි. අපට සත්‍ය ගැන වැටහීමක් ඇති විට අපි බොහෝ කල්පනා කිරීමට අවශ්‍යතාවයක් නැමැති පුද්ගලයන් බවට පත්වෙමු. ප්‍රඥාවන්තයන් බවට පත්වෙමු. අප තුල වැටහීම නැති විට ප්‍රඥාවට වඩා කල්පනාව පවතී. එසේත් නැතිනම් ප්‍රඥාව කිසිසේත් නොපවතී. ප්‍රඥාව නොමැතිව බහුල වශයෙන් කල්පනා කිරීම අතිශය ලෙසින් දුක් විඳීමකි. මේ කාලයේ සිටින පුද්ගලයෝ සත්‍ය සෙවීමේ නිරත නොවෙති. ඔවුන් තම ඉගෙනීම හොදේ කරන්නේ ජීවිකාවට අවශ්‍ය දැනුමක් ලබා ගැනීමටත් පෞල් පෝෂණය කර ඒවාට සුරක්ෂිතතාවයක් ලබා දීම පිණිසත්ය. උජාරුවට සිටීම ඔවුන්ට ප්‍රඥාවට වඩා වැදගත්ය. සීලය අපේ ශික්ෂාවන් රැක ගැනීමට අප ප්‍රවේශම් විය යුතුය. සීලය යනු වැරදි දේ පිළිබඳ තම සිතෙහි ඇතිවන ලැජ්ජාශීලී භාවය සිතට සැක ඇතිවන දේවල් කිරීමෙන් හෝ කීමෙන් අප වැළකී සිටිය යුතුය පුහුණුව තුළ පිහිටීමේ වට්ටම් දෙකක් පවතී පළමු මට්ටම මිනිසුන් අතරට සතුට හා එකමුතු බව ගෙන ඒමට ඉවහල් වන සීලයත් ශික්ෂාවනුත් දියුණු කිරීමේ සිතට නිදහස ලබා දීමේ අදහසින් යුතුව ධර්මයේ පුහුණු වීම හිදවන මට්ටමයි. ප්‍රඥාවේ හා මෛත්‍රියේ ප්‍රභවය මෙම නිදහස හේවත් විමුක්තිය වන අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට මුල් වූ ප්‍රධාන කාරණයක් එවිය. නියම පුහුණු වීමේ පදනම මෙම මට්ටම් දෙක ගැන අවබෝධය ලැබීමයි. අප තුල වැඩමින් පවත්නා ධර්මයේ මවහා පියාවනුයේ සීලය හා ධර්මිෂ්ඨ භාවයයි. ධර්මයට නිසි පෝෂණය හා මඟ පෙන්වා දීම ලබා දෙන්නේ ඒවා විසිනි. එකමතු ලොවක් තුල තිරසනුන් ලෙස නව සැබෑ මිනිසුන් ලෙස ජීවත් වීම සඳහා පදනම වනුයේ සීලයයි. අපේ පුහුණුවේ හදවත වනුයේද සීලය වැඩිමයි. ශික්ෂාවන් රැකගන්නා සියලුම ආකාරයේ ජීවිත සඳහා මෛත්‍රියක්ද ගෞරවයක්ද ඇති කරගන්න. ඔබේ ක්‍රියාවන් තුළ මෙන්ම කතාව තුළද සිහි කල්පනා පවත්වා ගන්න. ජීවිතය ඡාම් හා පිරිසුදු එකක් බවට පත් කිරීම සඳහා සීලය ප්‍රයෝගී කරගන්න. ඔබ කරන සෑම දෙයකටම සීලය පදනම් වූහොත් ඔබේ මනස කාරුණික හා සංසුන් එකක් බවට පත්වනු ඇත. භාවනාව පහසුවෙන් වැඩෙන්නේ එවැනි වාතාවරණයක් තුලය. උයම් පල්ලා උයනෙහි ඇති පළවර්ග රැක ගන්නා ආකාරයට ඔබ ඔබේ සීලය රැක ගන්න. දේවල් ලොකු හෝ කුඩු කුඩා කියා හෝ වටනා හෝ නොවටනා කියා හෝ ඇලීම් ඇති කර නොගන්න. සමහරුන්ට අවශ්‍ය වන්නේ කෙටි මාර්ගයයි. ඔවුන් පවසන්නේ සමාධිය අමතක කර දමන්න. අපි විදර්ශනාවට බහිමු කියාය. එසේත් නැත්නම් සීලය අමතක කර දමන්න සමාධියෙන් පටන් ගනිමු කියාය. අපේ බැඳීම් වෙනුවෙන් අපේ නිදහසට මෙවැනි කරුණ බොහෝමයක් පවතී. නිවැරදි වෑයම හා සීලය යනු බාහිර ලෙස කරන දෙයක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව ඔබේ අභ්‍යන්තරය තුළ නිරතුරුව පවත්නා අවධානයටත් සංවර භාවයටත් සම්බන්ධ දෙයකි. ඒ අනුව දැනට පිනට දීම යහපත් චේතනාවකින් යුතුව කරන්නෙහි නම් එය Tamanටත් අනුන්ටත් සතුටක් ගැන දිය හැකි දෙයක් වේ. නමුත් එන දීමනාව පිරිසිදු එකක් වීමට නම් එහි ප්‍රභවය සීලය විය යුතුය. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ නරක දෙයින් වැළකී සිටීමටත් හොඳ දේ කිරීමටත් සිත පිරිසුදු කර ගැනීමටත්. එසේනම් අපේම පුහුණුව නොවටිනා දේ ඉවත දැනීමටත් වටිනා දේ තබා ගැනීමටත් ඔබේ සිත තුළ තාමත් නරක හෝ අකුසල යමක් තිබේද? සත්‍යකින්ම ඔව්. ඔව්නම් ඔබේගේ පිරිසිදු නොකරන්නේ මන්ද? කෙසේ නමුත් නිවැරදි පුහුණුව යනු නරක දේ අතහැර දමා හොඳ දේ දියුණු කිරීම පමණක්ම නොවේ. එය පුහුණුවේ එක් අංශයක් පමණි. අවසානයේදී අපි කල යුතුව තිබෙන්නේ හොඳ හා නරක යන දෙකෙන්ම ඈතට යාමය. අවසානයේදී ඇතිවන්නේ හැම දෙයක්ම අඩංගු වන නිදහස් හා ස්වේරී භාවයකුත් ආදරය හා ප්‍රඥාව ඉබේටම පහළවන තෘෂ්ණා විරහිත භාවයකුත්ය. අපි දැන් මේ සිටින තැනින්ම ඍජුවටත් පහසුවටත් පටන් ගත යුතු වෙමු. මුල් පියවරවල් දෙක වන සීලය හා නිවැරදි දැකීම සම්පූර්ණ වූ විට තුන්වන පියවර වන කෙලසුන්ගෙන් සංසිඳීම ආයාසයෙන් තොරව ඉබේටම සිදුවේ. අපි ආලෝකය පහළ වූ පසු අන්ධකාරය දුරු කර ගැනීම ගැන තවදුරටත් කරදර නොවෙමු. එසේම අන්ධකාරය ගියේ කොහේටද කියා ඒ ගැන පුදුමයටපත් නොවෙමු. ආලෝකය දැන් පවත්නා බව පමණක් අපි දැනමින් සිටිමු. විවිධ ශික්ෂාවන් පිළිපැදීමේ මට්ටම් තුනක් පවතී. පළමුවෙන් අපේ ගුරුවරුන් විසින් ඒවා අපේ පුහුණුව සඳහා ලබා දෙන ලද නීති වශයෙන් පිළිගැනීමයි. දෙවැන්න නීති වශයෙන් පිළිගනු ලැබූ ඒවා පිළිපැදීමයි. නමුත් ඉහළම මට්ටමේ සිටින ආර්යයන් වහන්සේලාට නම් මේ ශික්ෂාවන් ගැන හෝ හරි වැරදි දෙය ගැන සිතීමේ අවශ්‍යතාවයක් නැත. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හදවතක් තුළින් පැන නගින ප්‍රඥාව තුළින් උන්වහන්සේලාගේ සත්‍ය සීලය හටගනී. තමන් සිටින තන පසුකර වෙඩි උණ්ඩ ගමන් කර කරන යුද පෙරමුණට යාම සඳහා සමහර භික්ෂූහු සිවුරු හරිති. ඔව්හු එයට කැමැති වෙති. ඔවුන් සත්‍යකින් මෙහි යාමට කැමැති. සෑම පැත්තකින්ම අන්තරායෙන් වට වී තිබුණත් ඔවුන්ගේ කැමැත්ත එහි යාමටය. එහි ඇති අන්තරාය ඔවුන්ට නොපෙනෙන්නේ මන්ද. තුවක්කුවකින් මරණයට පත්වීමට සූදානම් වුවත් සීලය දියුණු කර ගනිමින් මරණයට පත්වීම ඔවුන්ගෙන් කිසිවෙකුට අවශ්‍ය නැත. මේ ඇත්තෙන්ම පුදුම සහගත දෙයකි. එය එසේ නොවේද? අචාන්චා හිමියන්ගේ ශ්‍රාවක නමකගේ ධනහිසක ශල්්‍ය කර්මයකින් පමණක් සුව කළ හැකි ආබාධයක් තිබුණා. එම ආබාධය සති කිහිපයකින් සුව විය හැකි බව වෛද්‍යවරුන් පැවසුවත් මාස ගණනාවකට පසුවත් එය නිසි ආකාරයෙන් සුව වී නොතිබුණු. ඉන්පසු අචාන්චා හිමි මුණගැසුණු අවස්ථාවකම ශ්‍රාවක නම අචාන්චා හිමිට මෙසේ පැවසීය. මේක මෙහෙම වෙන්නේ කොහොමද? ඔවුන් පවසා සිටියේ මේකට ඒ තරම් කාලයක් ගත නොවන බවය. ඒ ගැන සිනාසෙමින් අචංචාහෙමේ දුන් පිළිතුර මෙසේය. මේ හැටියට නොතිබිය යුතුය නම් එය මෙසේ නොතිබෙනු ඇත යනුවෙනි. යම් කෙනෙකු ඔබට හොඳ එසේම මහත කහ පාටින් යුතු සුවඳ හමන එහෙත් විස සහිත කෙසෙල් ගෙඩියක් කන්නට දුනහොත් ඔබ එය කන්නේහිද බොහෝ අය එය කනු ඇත තෘෂ්ණාව විස සහිත දෙයක් බව දන්නා නමුත් ඔහු කෙසේ හෝ ඒ අනුභව කරති. නායකගේ විස ගැන දැනගන්නා ආකාරයට ඔබ ඔබේ කෙලසුන් ගැනත් දැනගන්න. ඔබ මරණයටපත් කිරීමට ණයාට හැකි බව ඔබ දන්නා නිසා ඌ අතපත ගෑමට නොයන්නේය. වදුරු සහිත දේවල් වල ඇති වදුරු මෙන්ම ප්‍රයෝජනවත් දේවල් තුල ඇති ප්‍රයෝජනයද වටහා ගන්නවා. අප සෑහීමට පත් නොවන ස්වභාවය අප තුළ නිරන්තරයෙන් පවතී. පැණි රස පළතුරක ඇති ඇඹුල් රස මදි බව දැනේ. ඇඹුල් රස ඇති පළතුරක පැණි රස මදි බව දැනේ. ඔබේ පසුම්බිය තුල දුක දහමන යමක් ඇතොත් ඔබ කොතනකට ගියත් එම පසුම්බිය තුලින් දුක දහමයි. ඒ ගැන ඔබ සිටන තැනට දොස් නොකියන්න. මේ කාලයේ පෙරදිග පවත්නා බුද්ධාගම මහේශාක විලාසයෙන් වැජබෙන ලොකු ගසක් මෙන් තිබුණත් ඒට හැකි වී තිබෙන්නේ රස නැති කුඩා ගෙඩි පමණක් ලබා දීමටය. අපරදිග පවත්නා බුද්ධාගම ඵල නොදරන කුඩා පැලයක් මෙන් තාමත් පැවතියත් ඒ තුල රසවත් ලොකු ගෙඩි හට ගැනීමේ හැකියාව පවතී. මේ කාලයේ ජීවත් වෙන මිනිස්සු අධික ලෙස කල්පනා කරති. සතුට වීම සඳහා එමට දේවල් තිබුණත් ඒ කිසිවකින් ඔවුන්ට නියම තෘප්තියක් නොලැබේ. මධ්‍යසාරය සුවඳයයි කිව් පමණින් ඒ සුවඳ නොවන බව දන්නේය. නමුත් එය මධ්‍යසාරය පානය කිරීමට අවශ්‍ය වූ විට ඔබලා වැනි මිනිස්සු එය සුවඳය කියා කෙලින්ම පානය කරති. ඔබ නම් සිටින්නේ උමතුයම විය යුතුය. මිනිස්සු මිනිසුන් දෙසත් දේවල් දෙසත් බාහිර ලෙසින් දකිති. උදාහරණයක් වශයෙන් ඔහු මෙම ශාලාව දෙස බලා මේක හරි විශාලයි කීති. ඇත්ත වශයෙන් නම් එය කොහෙත්ම විශාල නැත. ඒ විශාල බව හෝ කුඩා බව පවතින්නේ ඔබ එය දකින ආකාරයට අනුවය. සැබවින්ම කිවහොත් එය පවතින්නේ හුදෙක් එය පවත්නා ප්‍රමාණයට. එය විශාල හෝ කුඩා හෝ නැත. නමුත් මිනිසුන් නිතරම කරන්නේ තමන්ගේ හැඟීම් පසුපස දිවීමය. ඔහු අවට ලෝකයේ දෙස බලා තමන් දකින දේවල් ගැන අදහස් පළ කරමින් කාලය ගෙවති. එම නිසා තමන් ගැනම දැකීමට ඔවුන්ට කාලයක් නැත. භාවනාව එපාවන නිසා කලකිරීමකට හා වෙනසකට පත්වන සමහරු එයට මැලිකමක් දක්වති. ඔවුන්ට තම සිත් තුළ ධර්මයේ රඳවා ගැනීමට අපහසු බව පෙනේ. එසේ වුවත් ඔවුන්ට යම් දෝෂාරෝපණයක් කළහොත් එය අමතක කර දැමීමට ඔවුන්ට නොහැකිය. සමහරෙක් මුළු ජීවිත කාලය තුලම ඒ මතකයේ තබා ගන්නා අතර ඒ ගැන සමාවක්ත නොදෙති. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මදහත් පැවතුම් ඇති කර ගැනීමටත් සංවර වීමටත් සිහියෙන් යුතුව පුහුණු වීමටත් දේශනා කර ඇති විට ඔවුන් ඒවා අමතක කරන්නේ මක් නිසාද? මිනිසුන් මෙම දේවල් සිතට නොගන්නේ මන්ද? අනුන්ට වඩා අප හොඳ කියා අපේ දැකීම වැරදිය. අප අනුන්ට සමාන කියා දැකීමත් වැරදිය. අනුන්ට වඩා පහත්ය කියා දැකීමද වැරදිය. අනුන්ට වඩා හොඳය කියා කල්පනා කිරීම තුළින් උඩිගම ඇතිවේ. අනුන්ට සමාන කියා සිතුවහොත් කිසි වෙලාවකට ගෞරව දැක්වීමටත් නිහතමානී බව පෙන්වීමටත් නොහැකි වේ. අනුන්ට වඩා පහත් කියා කල්පනා කළොත් ඒට හේතුව නරක ග්‍රහචාරයක් වෙන දෙයකින් අප ඉපදී සිටින නිසා කියා කල්පනා කරමින් අපි මානසික පීඩාවකට ගොදුරු වෙමු මේ සියල්ල අත්හැර දමන්න සංස්කාරයන්ට ඉවත් වී යාමට ඉඩහැර සිටීමටත් ඒවාට විරුද්ධ වීමට හෝ අවහිරකම් පෑමට හෝ උත්සාහ නොකිරීමටත් අප ඉගෙන ගත යුතුය එසේ විය යුතු නමුත් අප ඒවායින් අපේ පැතුම් ඉටු කර දෙන ලෙස බගෑපත් ආකාරයෙන් ඉල්ලා සිටිමු. ඒවා සංවිධානය කිරීමට හෝ ඒවා සමග සමග සමාදානයක් ඇති කර ගැනීම සඳහා අපි නොයෙක් උපක්‍රම සොයමු. සිරුර ලැඩ වූ පසු ඒ තුළින් වේදනාවක් ඇතිවීම අපට අවශ්‍ය නැත. එම නිසා අපි නොයෙකුත් පිරිස් සූත්‍ර කියවා ගැනීමට ක්‍රියා කරමු. අපේ සිරුරට වේදනාවන් ඇතිවීම අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ ඒවා මඩ පැවැත්වීමයි. මෙම පිරිස් සූත්‍ර කියවීම එක්තරා ආකාරයක গুপ্ত ශාන්ති කර්මයක් බවට පත්විය තෘෂ්ණාව තුළ අප දැනටත් වඩා පැටලීමට පවා හේතු ඇති කරවයි. එසේ වන්නේ ලෙඩ රෝග පළවා හැරීමටත් ආයු කාලය දික් කර ගැනීමටත් කරන දෙයක් නිසාය. බුදුරජාණන් වහන්සේත් වශයෙන්ම සූත්‍ර දේශනා කළේ ඒවා තුළින් ශරීරය සම්බන්ධ සත්‍ය දැක ගැනීමට උපකාරයක් ලැබුණු පිණිසත් මෙම ශරීරය සම්බන්ධව ඇතිවන ආශාවන් දුරලීම පිණිසත්ය. නමුත් අප කරන්නේ අවසානයේ අපේ මුලාව තවදුරටත් වැඩි කර ගැනීම සඳහා එම සූත්‍ර සජ්ජායනය කරවා ගැනීමයි. ඔබ ඔබේ සිරුර ගැනත් හදවත හා මනස ගැනත් දැනගන්න. ස්වල්පයකින් සෑහීමට පත්වන්න දේශනාවන්ට ඇලී නොසිටින්න චිත්ත වේග පසුපස යමින් ඒවා ග්‍රහණයට ලං කර නොගන්න ත්‍යාගශීලී භාවය ගැන සමහර අය බියක් දක්වති ඒ තුලින් අයිති ප්‍රයෝජනයක් ලැබීමක් හෝ ඔවුන් පීඩනයකට කොටු කර ගැනීමක් සිදුවන්නේ යයි ඔවුන් තුල බියක් පවතී ත්‍යාගශීලී භාවය තුළින් අප විසින් පීඩණයට පත් කරනු ලබන්නේ අපේම ආශාවන් හා ඇලීම පවණය. අපේ සැබෑ ස්වභාවය එය විසින්ම ප්‍රකට වීමට ඉඩ හරිමින් අපි ඒ තුලින් වඩා සැහැල්ලු හා නිදහස් තත්වයකට පත්වෙමු. ඔබේ අසල්වැසියාගේ නිවස තුල ඇති ගින්දරට ලං වී එය අල්ලා බැලුවහොත් ඒ උණුසුම් බවෙන් යුක්ත බව ඔබට ඔබ දකින්නේහිය. ඔබේම නිවසෙහි ඇති ගින්දර අල්ලා බැලුවහොත් එයද උණුසුම්ය. එම නිසා ඔබ දවාලීමට හැකි දෙයක් කොතැනක තිබුවත් එය ඇල්ලීමෙන් වළකින්න. මේ ආකාරයට පිළිමෙලස වාඩි වී මෙම කැලෑව තුළ ජීවත් වන නිසා අවට ලෝකයේ සිටින මිනිසුන් අප පිස්සන් ලෙස හැඳින්වීමට පිළිවෙන. එය කෙසේ වුවත් ඔවුන් ජීවත් වෙන්නේ කොයි ආකාරයටද? ඔහු සිනාසිතී හඬති, තෘෂ්ණාව හා වෛරය නිසා සමහර අවස්ථාවල මුලාවටපත් වේ. තම තමන් හෝ එකිනෙකා මරා ගනිති. එසේනම් පිස්සෝ කවරහුද? මිනිසුන්ට නිකම්ම නිකං ඉගැන්වීමට වඩා තමන් ගැනම ඉගෙනීමට හැකි පොදු පරිසරයක් හා નિયમિત අවස්ථාවක් සලසා දෙමින් අචාන්චා හිමි විසින් ඔවුන්ට පුහුණුවක් ලබා දෙන ලදී. උන් වහන්සේ මෙවැනි දේවල්ද පවසති. එනම් මා උගන්වා දෙනු ලබන දෙයින් ඔබ විසින් සමහර විටක ඉගෙනගනු ලබන්නේ 115කි. නොයසේනම් වසර 5ක් පැවිදි වී සිටින අයෙකු නම් ඔහු ඉගෙන ගන්නේ 105කි. මෙම දෙවන කාරණය ගැන පැවිද්දෙන් අඩුවෙක් භික්ෂුවක් නැගූ ප්‍රශ්නය මෙසේය. එය එහෙමනම් මට අයිති 101යි. එසේ වන්නේ මා පැවිදි වී අවුරුද්දක් වන නිසාය. ඒ රචාංචා හිමි පිළිතුරු දුන්නේ නැත යන්න. උන්වහන්සේ විසින් තවදුරටත් ඔබට මුල් අවුරුදු 4 තුල මොනියම් හෝ ප්‍රතිශතයක් නොලැබේ. එහෙත් පස්වන අවුරුද්දේ ලැබෙන ප්‍රතිශතය 105 කියනුවෙන් පවසා සිටින ලදී. ඔබ කෙදිනක හෝ සිවුරු හැර යන්නේහිද නොයසේනම් සිවුරු පිටින්ම මරණයට පත්වීමට යන්නේහිද කියා අචාංචා හිමි එක් අවස්ථාවක එක් ශා วก නමකගෙන් ප්‍රශ්න කළේය ඒ ගැන තමාට සිතාගත නොහැකි බවත් සිවුරු හැර යාමට තමා තුළ දැනට අදහසක් නැති නමුත් කවදා හෝ එය නොකර සිටින්නේ මේ කියා තීරණය කළ නොහැකි බවත් එම ශ්‍රාවක නම අචාංචාහවින්ට පවසා සිටියේය. ඒ ගැන සලකා බැලුව විට එවැනි සිතවිලි තේරුමක් නොමැති වේවා බවද ඔහු විසින් තව දුරටත් ප්‍රකාශ කරන ලදී. අචංචාහිමි එයට පිළිතුරු දුන්නේ ඒවා තුල අර්ථයක් නොතිබෙන එම කාරණයම සැබෑ ධර්මය යනුවෙන් පවසමිනි. බෞද්ධ රටක් වන තායිලාන්තය තුළ මෙතරම් අපරාධ සංඛ්‍යාවක් සිදුවන්නේ කුමක් නිසාද? නොයසේනම් ඉන්දු චීනය වැනි රටක් එතරම් අවුල් ජාලයකට පත් වී තිබෙන්නේ මක් නිසාද යනුවෙන් අචංචා හිමිගෙන් යම් අනකු ප්‍රශ්න කළ අවස්ථාවක උන්වහන්සේට දුන් පිළිතුර මෙයයි. පව් වැඩ කරන පුද්ගලයෝ බෞද්ධයෝ නොවේති. එවැනි දේවල් සිදු කිරීම බුදු දහමට අයිති නැත. එම දේවල් කරන්නේ එවැනි බෞද්ධ නොවන පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ කිසිම දිනක එවැනි කිසිවක් උගන්වා දී නැත යනුවෙනි. යම් අවස්ථාවක එක් ආගන්තුකයෙකු විසින් අචංචා හිමි රහත් බව ලැබූ කෙනෙක්ද කියා අචංචා හිමිගම විමසන ලදී. එයට උන්වහන්සේ දුන් පිළිතුර මෙයයි. මා මේ කැලය තුල දක්නට ලැබෙන ගසක් වැනිය. කුරුල්ලෝ මෙම ගස වෙත පියාඹා වොත් එහි අතුමත වාඩි වී එහි ඇති ගිරි කති කුරුල්ලන්ට එම ගෙඩි රසවත් හෝ ඇඹුල් හෝ වෙනත් ආකාරයකට හෝ තිබෙනවා විය හැකිය. නමුත් ගසේ කිසිවක් නොදැනී. ඒවා රසවත් වූ ඇඹුල් බව පවසන්නේ එම කුරුල්ලන්ය. නමුත් ගස පැත්තෙන් බලන විට එය හුදෙක් උන්ගේ කිචිබිචියක් පමණයි. යම් අයක පායසා සිටිනේ මගේ සිත තුළ පහළ වෙන ඇලීම් හා ගැටීම් මට දැකගත හැකිය. නමුත් මෝහය දැකීම අපහසු යනුවෙනි. ඒට අචාන්චා හැම පිළිතුරු දුන්නේ ඔබ අස්වැයෙකු පිට යමින් අස්වැයා කොහෙද කියා අසන්නෙහි යනුවෙනි. සමහරු යම්කිසි භක්තියකින් යුතුව පැවිදිවන නමුත් පසුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙලසීමට කටයුතු කරති. ඔව්හු ඔවුන් ගැනම වඩා හොඳින් නොදනිති. මේ දිනවල සැබෑ ආකාරයෙන් පුහුණු වන අය සිටින්නේ කලාතුරකින්. එසේ වන්නේ ඔවුන්ට ජය ගැනීමට ඇති බාධකයේ වැඩි නිසාය. යමක් නරක නම් ඒ අහෝසි වීමට ඉඩ හරින්න. එහි අහෝසි වීමක් සිදු නොවන්නේ නම් ඒ යහපත් එකක් බවට හරවා ගන්න. ඔබේ ආදරවන්තියට ඔබ 100%ක් ආදරය කරන බව පවසන්නේය. එසේනම් එය කන පිට පෙරලා දැන් ඔබ ආදරය කරන්නේ ඇගෙන් 100ට කීයක්ද කියා බලන්න. එසේත් නැමැතිනම් ඇය ඔබ සමීපයේ නොසිටින නිසා ඔබට තරම් තද පාළු ගතියක් දැනෙන්නේ නම් ඇගේ අසූචි පිර වූ කුප්පියක් ඔබට එවන මෙන් ඈට දැනුම් නොදෙන්නේ මන්ද. එසේ කළහොත් ආසාවෙන් ඇය මතක් වන හැම මොහොතකම ඒ කුප්පිය විවෘත කර ඔබට එහි ඇති සුවඳ බැලීමට හැකි වේ. චී එය මොනතරම් පිළිකුල්ද එසේනම් දැන් ඔබ ඔය ආදරය කරමින් සිටින්නේ කුමකටද එලෙසම ඔබ පසු කරමින් යන ඒ ලක්ෂණ තරුණියගේ ඇගෙහි තවරා ඇතියම සුවඳ විලවුන් ආග්‍රණය කරන විට ඔබේ හදවත මෝල් ගසකින් කොටන ආකාරයට ඩී ඩීගා සැලෙන්නේ මන්ද මෙසේ ක්‍රියාත්මක වන එම බලවේගයන් මොනවාද ඒවා විසින් ඒවා වෙතට ඔබ ඇදගනු ලබයි. ඒවා තුලට රිංගවා ගනු ලබයි. නමුත් ඔබ ඊට එරෙහිව සැබෑ සටනක් නොකරන්නේහිය. ඔබ එසේ කරන්නේහිද? දන්නවනේ අන්තිමේදී ඔබට මේවා වෙනුවෙන් වන්දියක් දීමට සිදුවෙන බව. අචාන්චාහිමි ගමන් කරමින් සිටි මාර්ගය එක් දිනක් ගසකින් කඩා වැටුණු අත්තක් නිසා හරස් වී තිබුණේ. එය පාරෙන් ඉවත් කර දැමීමට උන්වහන්සේට අවශ්‍ය විය. තම ශ්‍රාවක නමක් කැඳ වූ උන්වහන්සේ අත්තේ කෙලවරක් ඔසවාගත් අතර ශ්‍රාවක නමට අනිත් කෙලවර ඔසවා ගැනීමට අන කළහ. එම අත්ත විසිකර දැමීමට සූදානම් වූ අවස්ථාවේ උන්වහන්සේ තම ශ්‍රාවක නම දෙසට හැරී එය බරද කියා එය ශ්‍රාවක නමගෙන් විමසූහ. ඉන්පසු අත්ත කලයට විසිකරමින් එය දනුත් බරද කියා නැවතත් විමසූහ. තමන් කරන කියන හැම දෙයක් තුළින්ම ධර්මය දැකීම ගැන උන්වහන්සේ විසින් කියා දෙනු ලැබුවේ මේ ආකාරයට මේ සිද්ධිය තුළින් උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවේ අත්තර දැමීමේ ඇති අගය ගැනය අචංචා හිමිගේ ශ්‍රාවක නමක් තැටිගත කිරීමේ යන්ත්‍රයක් ප්ලග් එකෙන් විසන්ධි කිරීමට ගිය විටම ප්ලග් එකේ කූරු සමගයම හිමි නමගේ අත ගැටුණි. විදුලි සැර වැදීම නිසා ශ්‍රාවක නමගේ අතින් ප්ලග් එක එක පාර්තම අත හැරිණි. මෙම සිද්ධිය දකිමින් ඒ ගැන සැලකිල්ල යොමු කළ අචාන්චා හිමි හා ඕකේ එක පාරටම ඔය තරම් පහසුවෙන් අතහැරම දැරීමට ඔබට හැකි වූයේ කොහොමද? ඒ එසේ කරන ලෙස ඔබට පැවසුවේ කවුද යනුවෙන් පැවසූහ. එදා නත්තල් දිනයක් වූ නිසා විදේශ භික්ෂු පිරිස එය සැමරීමට තීරණය කළහ. ඔහු අචාන්චා හිමියන්ටත් ගිහි පුද්ගලයන් කිහිප දෙනෙකු රටේට සම්බන්ධ වන ලෙස ආරාධනය කර සිටියහ. තරමක් පුදුමයටපත් එම ගිහි පුද්ගලයෝ ඒ ගැන සැකයක් ඇති කරගත්හ. ඔවුන්ට ඇති වූ ප්‍රශ්නය බෞද්ධයන් නතර සමරන්නේ කෙසේද යන්නය. එවිට ආගම ගැන දේශනයක් පවත්වමින් අචාන්චා හිමි ඔවුන්ට මෙසේ පැවසූහ. මා දන්නා තරමට කිතු දහමෙනුත් බුද්ධාගමේ දක්වන ආකාරයට උගන්වා දුන් ලබන්නේ හොඳ දේ කිරීමටත් නරක දේෙන් වැළකී සිටීමටත්ය. ඒ නිසා ඔබට ඒගෙන ඇති ප්‍රශ්නය කුමක්ද? කෙසේ වුවද නත්තල සැමරීමේ අදහස තුලින් යම් ප්‍රශ්නයක් මතුවන්නේ නම් එය විසඳීම සඳහා පහසු ක්‍රමයකුත් තිබේ. අපි නත්තලට නත්තල නොකියා කිස් බුද්ධාමස් කියා හකියමු. යහපත් දේ වටහා ගැනීමට මෙන්ම යහපත් දෙයක් සිදු කිරීමට අප උනන්දු කරවන කුමක් හෝ වේවා එය නියම පුහුණුවයි. එය හඳුන්වා දීම සඳහා කැමැති නමක් යොදා ගැනීමට ඔබට පිළිවෙන යනුවෙන් පැවසූහ. යුද්ධයෙන් අනාථ වූවන් ලාඕසේ සහ කාම්බෝජයේසට තායිලාන්තයේ දෙස පලා යමින් සිට විට ඔවුන්ට උපකාර වීම සඳහා ඉදිරිපත් වූ සමාජ සේවා සංවිධාන රාශියක් විය. අනාථයින්ට පිහිටවීම සඳහා අනිකුත් ආගමික සංවිධාන යොහුසුලුව කටයුතු කළ අතර බෞද්ධ භික්ෂුන් හා මෙහෙණින් කැලෑව තුළට වී ඔහේ නිකම්ම නිකම් වාඩි වී සිටීම නුසුදුසුය කියා බටහිර දෙසින් පැමිණ පැවිදි වී සිටි සමහරෙක් කල්පනා කරන්නට වූහ අචංචා හිමි වෙත ගිය ඔහු තමන් තුළ පහළ වූ එම අදහස උන්වහන්සේට සැලකර සිටියහ අචංචා හිමි ඔවුන් අමතමින් අනාථ කඳවුරු වලට උදව් උපකාර කිරීම හොඳ දෙයකි. ඒ අප තුළ එකිනෙකා කෙරෙහි සැබවින්ම බැඳී පවතින මානසික හැඟීමකි. නමුත් මේ සඳහා ඇති හොඳම පිළියම අනුන්ට මඟ පෙන්වීම ලබා දීමට හැකිවන අයුරින් අපේ උමතු භාවයේ පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමයි. අඳුම් බෙදා දීම, කුඩා කෝඩාරම් ගැසීම කාහටුවද කළ හැකි දෙයකි. නමුත් මේ කලාවටවත් භාවනාවේ යෙදමින් මනස ගැන දැන ගැනීමට පිළිවන්නේ කීයෙන් කී දෙනෙකුටද? මිනිසුන්ගේ සිත්වලට ආවරණයක් ලබා දී ඒවාට ආහාර සපයා දීමට නොදන්නා තාක්කල් මෙම අනාථ ප්‍රශ්න ලෝකයේ කොතනක හෝ පවතිනු ඇති යනුවෙන් ප්‍රකාශ කර සිටියහ. එක් ශාවක නමක් ප්‍රඥා පාරමිතා සූත්‍රයේ කියවමින් සිටන විට අචාන්චා හිමිට එය ඇසුණි. එම කේබීම අවසන් වූ පසු අචාන්චා හිමි මෙසේ පැවසූහ. ශූන්‍යත්වද්ද නැත. බෝධිසත්වයේද නැත. උන්වහන්සේ විසින් ඉන්පසු මෙවැනි ප්‍රශ්නයක්ද මතු කරන ලදී. ඔය සූත්‍රයේ ආරම්භය කවදාද යනුවෙනි. ශ්‍රාවක නමයට දුන් පිළිතුර මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලැබූ බවට ප්‍රචලිතය. යන්නයි. අචාන්චා හිමි ඊට අනුම් පදයක් වශයෙන් ප්‍රකාශ කළේ බුදු කෙනෙකුන්ද නැත යනුවෙනි. නැවතත් කතා කළ අචාන්චා හිමි මේන් කියවෙන්නේ සියලු සම්මුති ධර්මතාවයන්ට එපිටින් පවත්නා ගැඹුරු ධර්මයන් ගැනය. සම්මුති නම් වලින් බැහැර වී ඉගැන්වීම කරන්නේ කෙසේද? දේවල් සඳහා අපට නම් තිබිය යුතුය. ඒ එහෙම නේද යනුවෙන් පැවසූහ. ආර්ය භාවයටපත් පුද්ගලයෙකු වීමට නම් අපේ සිරුර පමණක් ඉතිරි වනසේ අප දිගින් දිගට වෙනස් වීම වලට භාජනය විය යුතුය. මනස සහ මුලින්ම වෙනස් වන නව ශරීරය තාමත් ඒ ආකාරයටම පවතී. උණුසුම සීතල වේදනාව හා ලෙඩ රෝග සිරිත් පරිදි තාමත් ඒ ආකාරයටම පවතී. නමුත් වෙනස් වීමට භාජනය වී ඇත්තේ මනසයි. දැන් එය ඉපදීම ජරාව රෝගී භාවය හා මරණය දැකගන්නේ සත්‍යයේ ආලෝකයේ තුලුනි. අවබෝධත්වය ගැන කතා කරන මෙන් එක් අවස්ථාවකදී අචාංචා හිමිගෙන් යම් කිසිවෙකු විසින් ඉල්ලා සිටන ලදී. තමන් වහන්සේගේ ආબોධත්වය ගැන විස්තරයක් කළ හැකිද කියා හෝ අචාංචා හිමිගෙන් විමසීය. අචංචාහිමි මේ ගැන දිගටම දීමට යන පිළිතුර ගැන උනන්දුයෙන් බලා සිටි සෑම කෙනෙකුම අමතමින් උන්වහන්සේ මෙසේ පැවසූහ. අවබෝධත්වය ගැන වටහා ගැනීම ඒ තරම් දුෂ්කර කාර්යයක් නොවේ. කෙසල් ගෙඩියක් ලෙලිහැර ඒ ඔබේ කට තුලට ඔබා ගන්න. එහි රස ගැන ඔබට දැන ගැනීමට හැකිවන්නේ එවිටය. අවබෝධත්වයේ අත්දැකීමට නම් ඔබ පුහුණුවේ යෙදිය යුතුය. දැඩි වීරියකින් යුතුය කළ යුතුය. අවබෝධත්වයට පත්වීම ඒ තරම් පහසුවෙන් කළ හැකි දෙයක් නම් හැම කෙනෙකුම එය ලබා ගැනීමට කටයුතු කරනු ඇත. මා පන්සල් යාම ආරම්භ කළේ වයස අවුරුදු 8 දීය. ඉන්පසු අවුරුදු 20ක් තිස්සේ මේ භික්ෂු ජීවිතය ගත කළෙමි. නමුත් ඔබට අවශ්‍ය වී ඇත්තේ රැයක් හෝ දෙකක් භාවනා කර කෙලින්ම නිවන් දැකීමටයි. එය ඔහේ නිකම් වාඩි වී සිටින ගමන් එක් ක්ෂණයකින් අන්න හරි දැන් වැටහෙනවානේ ඒ එහෙම කරන්නට හැකි දෙයක් නොවේ. තවත් කෙනෙකු ලවා හිසට පහරක් දීමෙන්වත් ආબોධත්වය ලබා දිය නොහැකිය. ලෞකික ස්වභාවයේ යම් කාරණයක් වෙනුවෙන් එනම් යමක් ආපසු ලබා ගැනීමේ අදහසින් දේවල් කිරීමය. නමුත් අප බුදුදහමට අනුව යමක් කරන්නේ කිසියම් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අදහසින් නොවේ. ඒ හැටියට කිසිවක් කිසිසේත් අවශ්‍ය නැත්නම් අපට ලැබෙන්නේ කුමක්ද? ලැබෙන කිසිවක් නැත. ලැබෙන යමක් ඇත්නම් මේ දුක් සඳහා හේතුයි. ඒ නිසා අප පුහුණු වන්නේ කිසිවක් ලබා ගැනීමට නොවේ. මනස හුදෙක් සාමකාමී බවට පත් කර පසු එය හුදෙක් එතනින්ම නතර කරමු. සැබෑ වශයෙන් හරයක් නොපවත්නා දේවල් අත්හැර දමන මෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. හැම දෙයක්ම අත්හැර දැමුවොත් ඔබ සත්‍ය දකින්නේහිය. එසේ නොකලහොත් එය නොදකින්නේහිය. එහි ස්වභාවය එයයි. ඔබ තුල ප්‍රඥාව පහළ වූ පසු කොතැනක බැලුවත් ඔබ දකින්නේ සත්‍යයයි. දකින හැම දෙයක්ම සත්‍යයයි. හිස් මනසක් තිබීම යනුවෙන් අදහස් වන්නේ ඒ තුල කිසිවක්ම නැත යන අර්ථයෙන් එය හිස් වී ඇති බව නොවේ. ඒ හිස්වේ තිබෙන්නේ නපුරු දේවලිනි. නමුත් ප්‍රඥාවෙන් පිරී පවතී. මිනිස්සු මහලු වයස රෝගී වීම හා මරණය ගැන කල්පනා නොකරති. ඔවුන් කැමැති වන්නේ වයසට නොයා සිටීම, රෝගී නොවේ සිටීම හා නොමරී සිටීම ගැන කතා කිරීමට පමණකි. එම නිසා ධර්මයේ පුහුණු වීම සඳහා ඔවුහු කිසි කලක නියම හැඟීමක් දිනු කර නොගනිති. බොහෝ මිනිසුන්ගේ සතුට රැඳී ඇත්තේ තමන්ගේ කැමැත්තට අනුව දේවල් පැවතීම මතය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලෝකයේ සිටින හැම කෙනෙකු විසින්ම ප්‍රියමනාප දේවල් පමණක් පැවසීමයි. ඔබ සතුට සොයන්නේ ඒ ආකාරයටද? ලෝකයේ සිටින හැම කෙනෙකු විසින්ම ප්‍රියමනාප දේවල් පමණක් පැවසීම සිදු විය හැකි දෙයක්ද? එහි ස්වභාවය එසේනම් ඔබට ඒ තුලින් සතුටක් සොයාගත හැකි වන්නේ කෙදිනකද? වෘක්ෂ ලතා පර්වත යනාදී ඒ වාටම අය සත්‍ය ස්වභාවයට අනුව පවතී. ඒ වායේම ආවේනික ස්වභාවයට අනුව ඒවා ඇති වී නැති වී යයි. ඒවා පවතින්නේ අක්‍රිය ලෙසිනි. නමුත් මිනිසුන් වන අප සිතනුවේ එසේ නොවේ. අපි හැම දෙයක්ම හැම කලබලයකටපත් වෙමු. එහෙත් අපේ ශරීරය ඒටම අය ස්වභාවයට අනුව ක්‍රියා කරයි. එය හට ගැනීමක් ඇතුව වැඩිමකටපත්ව ක්‍රමයෙන් විනාශයටපත් වේ. ස්වභාව ධර්මයට අනුව එය ක්‍රියා කරන්නේ ඒ ආකාරයට. එසේ නොවි ඒ වෙනස් ආකාරයකින් වීමට යම් කෙනෙකු විසින් ආශා කරනු ලැබුවහොත් ඔහු හෝ ඇය හුද දුකට භාජනය වනු ඇත. බහුල ලෙස ඉගෙනීම තුළින් බහුල ලෙස දැන ගැනීම තුළින් ඔබ ධර්මය ගැන වැටහීමක් ලබා ගන්නෙහිය කියා නොසිතන්න. වැටහීමක් ලබා ගන්නෙහි කියා නොසිතන්න. එයත් හරියට අර ඇස ලැබී ඇති නිසා හැම දෙයක් දුටු බවත්, කන් ලැබී ඇති නිසා හැම දෙයක් ඇසූ බවත් පැවසීම වැනිය. ඔබ ඔබේ ඇස් වලින් දකින නමුත් එම දැකීම සම්පූර්ණ දැකීමක් නොවේ. ඒ දකින්නේ බාහිර ඇසෙන් මිස අභ්‍යන්තර ඇසෙන් නොවේ. ඔබ අසන්නේත් ඔය බාහිර කණෙන් මිස අභ්‍යන්තර කණෙන් නොවේ. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු ආකාරයේ නපුරු දේවල් අතහැර දැමීමටත් ධර්මිෂ්ඨ ස්වභාවය දිරු කර ගැනීමටත්ය. නිවැරදි මාර්ගය වනුවේ එයයි. මේ ආකාරයට කරනු ලැබූ එම ඉගැන්වීම හරියටම බුදුරජාණන් වහන්සේ අප කැඳවාගෙන ගොස් මාර්ගයේ ආරම්භ වන තන අප සිටුවීම බඳුය. මාර්ගය තුලට පිවිසීමෙන් ඒ තුල ගමන් කිරීම හෝ නොකිරීම අපටම අයත් කාර්යයකි. බුදුරජාණන් වහන්සේගේ කාර්ය එතනින් අවසන් වෙයි. නරක දේ කුමක්ද? හොඳ දේ කුමක්ද යනුවෙන් උන්වහන්සේ විසින් මාර්ගය පෙන්වා දෙනු ලබයි. ඒ අපට ප්‍රමාණවත්ය ඉතිරිය බාර අපටමය. ධර්මයේ වටහාගත යුත්තේ ඔබමය. ඔබම වටහාගත යුතුය යනුවෙන් අදහස් වන්නේ ඔබම පුහුණු විය යුතු බවය. ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබිය යුතු වන්නේ මාර්ගයෙන් 150ක් වෙනුවෙන් පමණකි. මා කරන මෙම දේශනය පවා අසාගෙන සිටීමට වටිනා එකක් වත්. එය මුළුමනින්ම අර්ථවත් එකක් නොවීමට පිළිවන. මා කියා දුන් නිසා එය විශ්වාසයට ගැනීම තුළින් ඔබ නුවණැතියෙකු බවට පත් නොවනු ඇත. ධර්මයේ ඇසීම තුලිනොත් ඒ තුලින් අත්වන ශාන්තිය දැන ගැනීම තුලිනුත් ප්‍රායෝගික වශයෙන් පුහුණු වී ඔබ තුලින්ම දැකීම තුලින් අතිශය වශයෙන් ප්‍රයෝජන ලැබෙනු ඇත. සක්මන් භාවනාවේ යෙදී සිටින සමහර අවස්ථාවල පොදවැස්සක් පවතින විට මට මගේ භාවනාව නවත්වා පන්සල තුරට යාමට අවශ්‍ය වේ. එවැනි අවස්ථාවල මට මතක් වෙන්නේ මා කුඹුරු වැඩ කළ ඒ වකවානුවයි. කලින් දවසේ සිට මගේ කලිසම තෙත බරිත වේ තිබුණත් එය නැවතත් ඇඟලා ගත්තෙමි. හරකා බැද තිබූ කඹය අතරගත් විට එහි ගොමතැවරී තිබුණි. ඒ අතර හරකා උගේ වලිගය ගසා දැමූ විට මගේ ඇඟ පුරාම ගොම විසිවිය. මලල ක්‍රීඩකයෙකුගේ පාදමෙන් මගේ දෙපා රිදෙන්නට විය. ඊට මා ගමන් කළේ මගේ ජීවිතේ මෙතරම් කටුක වූයේ මක් නිසාද කියා සිතමිනි. එදා තිබූ తත්වයේ එසේ වුවත් දැන් මට අවශ්‍ය වන්නේ මගේ සක්මන් භාවනාව නැවැත්වීමටය. මේ පොදවැස්ස මොකද්ද කියා සිතමින්වා මගේ සක්මන් භාවනාව ගැන තව තවත් උනන්දු වෙමි. මේ ගැන කතා කළ යුතු ඇත්තේ කා සමගද කියා මා නොදනිමි. අප කතා කරන්නේ දියුණු කිරීමට ඇති දේවල් ගැන හා අත්හැර දැමිය යුතු දේවල් ගැනය. නමුත් ඇත්ත වශයෙන් නම් දිනු කිරීමට හෝ අත්හැර දැමීමට හෝ කිසිවක් නැත. ආරාධනය මෙතෙක් මා කළ සියල්ල නිකම්ම වචන පමණක් විය. මිනිසුන් මා දැකීම සඳහා පැමිණෙන විට මා ඔවුන්ට යම් කිසිවක් කිය යුතුය. නමුත් මෙම දේවල් ගැන වැඩිපුර කතා නොකිරීම වඩාත් හොඳයි. ප්‍රමාදන වී පුහුණුව පටන් ගැනීම ඊට වඩා හොඳය. යම්කිසි තැනකට යාම සඳහා හොඳ මිතුරෙකු ලෙසින් මම ඔබට ආරාධනය කරමින් සිටිමි. අදිමදි නොකරන්න හුදෙක් ගමන ආරම්භන්න ඒ ගැන ඔබ පසුතැවිලි නොවනු ඇත. අචාංචා නැත. ප්‍රත්‍යවේක්ෂණයන් අනුවාදක W සුගතදාස පූජ්‍ය අචංචා හිමියන්ගේ දේශනාවන්ගෙන් උපුටාගත් කොටස් ප්‍රකාශනය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර